නයි මම හිතනවා ශීල දනම රැස්සලා ඉන්නවයි කියලා. ඒ අනුව අපි ධර්ම දේශනාවකට කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ධර්ම දේශනාවක් අපේක්ෂාවෙන් ශීලු දෙනා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතීතං කෝ ආ우සෝ ඒකෝ අන්තෝ අනාගතං ဒ ුතියෝ අන්තෝ පච්චුප්පන්නං මජ්ජේ තණ්හා සිබ්බනි තණ්හායිනං සිබ්බති තස්ස තස්සා ඒව අබිනිබ්බත්ති ආයත්තාවතා කෝ ආ우සෝ භික්ඛු අභිඤ්ඤයං අபிජානාති පරිඤ්ඤයං පරිජානාති අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ දිත්තේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති තී ගෞරවනීය ශිල්මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දෙකන්දුවල පහන මධ්‍යස්ථානයේ මුල් කරගෙන නේවාසිකව පවත්වාගෙන ලබන මේ භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසටයි තුන්වෙනි දවසේ ධර්ම දේශනාවටයි මේ ආරම්භය ලබා ගත්තේ. ඉතින් මේ දක්වා පවත්වාගෙන ලැබූ ධර්ම දේශනා එකම මාලයකට අමුණන මල් වාගේ මල් මාලයක් වාගේ ධර්ම දේශනා මාලාවක් විදිහට අපි පවත්වා ගන්නට කිවිස ගත්තේ. ඉතින් මේ ධර්ම දේශනා මුළු මාලාවම සඳහා ඒ අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන් වෙලා තියෙන මජ්ජේ සූත්‍රය තමයි අපි ඉදිරිපත් කරගත්තේ. මේ මජ්ජේ සූත්‍රයට තේමාව සැපයෙන්නේ ඊට කලින් සරුවඥාන් වහන්සේ විසින් දවසක දේශනා කරන ලද හිසමෙත්තේය පුච්ඡා කියන හිසමෙත්තේය නම් පරිබ්‍රාජකයා විසින් අසන ලද ප්‍රශ්නයට දෙන ලද උත්තර ගාතාවයි. යෝ බන්තේ විචිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තං බ්‍රූමි මහා පුරිසෝති සෝධ සිබ්බනි මච්චගා කියලා එදා සරුවචනාංශයේ දේශනා කරලා තියෙනවා ශ්‍රීමුක පාඨයක්. අද මිගදායේ බරණැස ඉසිපතනේ රැස්විච්ච මණ්ඩල මාලේ රැස්විච්ච ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාවකට මේක ඉස්සරහින් තියාගන්න. ඒ තියාගත්තාම පළවෙනිම දීපු අර්ථය තමයි අපි පසුගිය දවස් දෙකේ සාකච්ඡා කළේ පස්සෝ ආවුතෝ ඒකෝ අන්තෝ පස සමුදයෝ ဒ ුතියෝ පස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බයි මේ තමයි පළවෙනි ස්වාමීන් වහන්සේ මේ ප්‍රහෙලිකාව විසඳන ආකාරය. අද දෙවෙනි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා අතීතංකෝ ආවසෝ ඒකෝවන්තෝ අනාගතං ဒ ුතියෝ පච්චුප්පන්නේ මජ්ජේ. තණ්හා සිබ්බයි. ඒ ගැටලන සිබ්බණිය නැත්තම් මහුම් කාර්යම නම් තණ්හාවමයි. එහෙම නැත්තම් මේ සංසාරයට අපි అలවන බදාමේ ලාටුව නම් තණ්හාවමයි. අපි හඳුනාගත යුතු එහෙම නැත්තම් මෝහය නිසා බැඳීගෙන සිටින අන්ත දෙකෙන් පළවෙනි එක නම් අතීතයයි දෙවෙනි අන්තේ නම් අනාගතයයි අපි ඉක්මවන්නේ අපිට අහුවෙන්නේ නැතුව lessලා යන්නේ ලූටන්නේ පච්චුප්පන්නේ. ඒ පච්චුප්පන්නයට හිත යන්න දෙන්නේ නැතුව අතීතය සහ අනාගතය අතර ගැටලීම තමයි මේ තණ්හා නැමැති සිබ්බණිය නැත්තම් මහුම් කාර්ය, ගිතුම් කාර්ය කරන්නේ. තසායිනං සිබ්බති තස තස්සේව භවස්ස අබිනිබ්බත්තිය. තස් මේ තණ්හාව විසින් ඒකෙන් ඒකෙන් ගැටලමින් දිගින් දිගට භවය ගැටලනවා නිකන් රේන්දයක් ගොතාන යන්න වගේ එක නූලක් අරගෙන ගැට ගහගෙන ගැට ගහන ගියාම ලස්සන ගෙත්තමක් ඉතුරු වෙනවා. නමුත් වැඩේ කවදාවත් කෙලවර වෙන එකක් නෙවෙයි දිගින් දිගට ඇදි ඇදි යන එකක්. එත්තාවතාවකෝ ආවසෝ බික්කෝ අභිඤ්ඤයං අභිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතං මම අවත්නි නැත්තම් සබ්‍රක්මචාරින් වහන්සේ මෙච්චරයි දැනගත යුත්තේ. විශිෂ්ට ඥාණයෙන් දැනගත යුත්තේ මෙච්චරයි පරිඥා වශයෙන් අතීතයේ කියන එක ඒකාන්තයක් බවත් අනාගතයේ කියන එක ඒකාන්තයක් බවත් මේ දෙක අතරමැද ඉරට හඳට නොදැනි පච්චුප්පන්නේ ගෙවි යන බවත් පච්චුප්පන්නේ අපේ ලෙස්සල යන බවත් මායම් මායා කරන බවත් එහෙම නැත්නම් මායමක් පාටපත් වෙන බවත් මෙන්න මේ ගැටලීම පච්චුප්පන්නේ හිත දෙන්නේ නැතු හිත එන්ට දෙන්නේ නැතුව අතීතයටත් අනාගතයටත් අතර යවමින් මේ දෙක ගැටලමින් ඒ දෙකෙන් පිරිච්ච භාවයක් ඇති කරලා දෙන එක තමයි මේ තණ්හා නැමැති සිබ්බණීගේ කෘත්‍යයේ අන්නේක විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි. අන්නේ අතීතයේ මොකද්ද අනාගතයේ මොකද්ද පච්චුප්පන්නේ මොකද්ද සිබ්බණිය නම් වූ ගෙතුම් ගෙතුම් කාර්යයේ කෘත්‍ය මොකද්ද කියලා මේක වෙන් වෙන් වශයෙන් එක එකන හඳුනා ගන්න ඕනේ. මේක තමයි විශිෂ්ට ඥාණයෙන් දත යුත්ත මේක තමයි පිළිසිඳ දත යුත්ත. අභිඤ්ඤයං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ මේ විදිහට විශිෂ්ට ඥාණයෙන් දත යුත්ත දැනගෙන පිරිසිඳ දත යුත්ත පිරිසිඳ දැනගන්නවා නම් දිත්තේව ධම්මේ දුක්ඛස්සන්ත කරෝ හෝ. ditta ධම්මේම ඇසපනා පිටම තමන්ගෙන ආය යටදීම වර්තමානයේදීම මේ දුක ගෙවම් කරන්න පුළුවන් කියන එකයි මේ දෙවනි ස්වාමීන් වහන්සේගේ අර්ථකථන. ඉතින් මේක මේ ਸਰවචනාංශී කීප පොලකම සූත්‍රවල සඳහන් කළ තියෙන ආර්ථයක් ලස්සනට අර උභවන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති කියන මේ ප්‍රහෙලිකාව පුරවන්න මේ ස්වාමීන් වහන්සේ අර්ථකථනයක් දෙනවා. ඉතින් ඒක නිසා අද අපි දවසේ මාතෘකාව ගන්නේ මේ අපි තෘෂ්ණාවෙන් බැඳීගෙන අතීතේ අනාගතේ කියන දෙකේ ජීවත් වෙමින් වර්තමානයට සැංගිලා නැත්නම් වර්තමානයේ අපින් ගිලීලා යද්දී මේ සංසාරේ ගැට ගැහෙන හැටි යම් ආකාරයකින් මේ අතීතේ මෙහෙමයි අනාගතේ මෙහෙමයි වර්තමානයේ මෙහෙමයි කියලා දැනදක්ගත්තොත් මේ සංසාර ගැටේ ලිහිලා යනවා ඒ ලීල ගියාට පස්සේ අපි මේ තණ්හාව ඉක්මවනවා. සිබ්බණියගේ ඒ ගැටලීම ඉක්මවනවා. අන්න ඒකට අපි මේ උපක්‍රම හොයන්නයි නැත්නම් මේ භාවනා කරන්නයි භාවනා උපදෙස් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි මේ සංසාරේ යම් දවසක සරුවචන් වහන්සේ නමකින් හෝ සරුවචන ශ්‍රාවක කෙනෙක්ගෙන් මේ සතිය එහෙම නැත්නම් එලඹ සිටීම වර්තමානයේ එලඹ සිටීම කියන කාරණාව දැනගත්තේ නැත්නම් අපේ ජීවිතය ගත වෙන්නේ අතීතයේ දැන පශ්චාත්තාප වීමට සහ අනාගතය ගැන කුහුලක් ඇති කරන්න තමයි. අතීතානුධාවනං චිත්තං වික්ඛෝපානුපස්සං සමාධිස්ස පරිපන්තෝ කියලා. ඒ සමත භාවනාමය උපක්‍රමයක් සරුවචාන්සේ පෙන්ලා තිනවා. මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙක්ගේ අතීතය ගැන කල්පනා කරා නම් ඒක පශ්චාත්තාවපයක්මයි. අතීත අනුධාවනං චිත්තං අතීතයේ අනුහිත වැටුනොත් වික්ඛෝපානුපත්තම් වික්ෂෝපයක් ඒක සමාධියට බාධායි. අනාගත පටිකංකරං චිත්තං විකම්පිතං. යම්ම වෙලාවක යම් කිසි කෙනෙක් අනාගතයේ රීත මෙහෙවුවා නම් අනාගතයේ අනු වටුණා නම් ඒ හිත කම්පිත චංචලපත්වයටපත් වෙනවා කුහුලක් ඇති කරනවා මම අනාගත අතීතේ නම් මේ මේ වැරදි කරලා තියෙනවා අනාගතේ නම් කරන්නේ මම මේ මේ විදිහට සැලසුම් කරනවා කියලා ලොකු කුහුලක් එහෙම නැත්නම් ලොකු සිලිලාරයක් හිතේ ඇති කරගන්න ඉතින් මේ දෙක තමයි ඔය වර්තමානයේ පාවිච්චි කරන ඔය අසහන කියන එහෙම නැත්නම් මානසික ආතතිය කියලා සඳහන් කරන්නේ ඔච්චරයි. ඉතින් මේ දෙකේ ගත කරමින් ඒ දෙකේ ගත කිරීමට අවශ්‍ය කරන සෑම අඩුම කඩම රාශියක්ම අපි සම්පාදනය කරගෙන මේ දෙක වෙහෙස කරයි කියලා මේ දෙක තවන දවන සුළුයි කියලා චෝදනා කරමින් යෝජනා හොයමින් දස අතේ දුවනවා. ඉතින් ඔහොම ඉන්න අපිට සංසාරේ මේ විදිහට වන්මත් වෙලා මන්මත් වෙලා ගත කරන අපට දවසක ਸਰවඥාන්සේ හෝ ਸਰවඥ ශාවකේ දේශනා කළොත් මනුස්ස හිතේ මේට වෙනස් මානයක් තියෙනවා වර්තමානයේම පවත්වන්න පුළුවන්. නිසා වර්තමානයේ හිත පැවැත්වීම සතියයි කියලා. ඒ සතිය අපි අහපු දවසේ ඒ සතිය අපි හිතට වද්දාගත්ත දවසේ ඊට පස්සේ අපි ඉන්නේ ඒක උත්සාහ කරලා බලන්න ඕනේ කියලා කුසල ඡන්දයෙන් යුක්තව ඒකට කාලේ ගත්ත දවසේ අපි තේරුම් ගන්නවා වර්තමානයේ හිත පැවැත්වීම කොච්චර දුෂ්කරද ඒක හරියට ආටුවාචාරින් වහන්සේලා මතක් කරන උපමාවක් මම නැවත මතක් කරන්නේ බොහෝ විට මම මතක් කරලා තිනවා දුවන ආශ්‍රේක් උඩ අලු පූල් ගෙඩියක් හරි පැණි කොමුඩි ගෙඩියක් හරි කියන්නේ හදනවා වගේ කියලා. දුවන ආශ්‍රයාගේ පිටත් කටුසු පිට වාගේ ඒ වගේ අලු පූලක් පැණිකූලක් තිබ්බහම චියන පමා විතර වැටෙනවා. ඊටත් වැඩිය ඉක්මනයි සතිය ගැන දැනගෙන සතිය පිටවන්න අපි ගන්න උත්සාහය. ඉතින් මේ පිටන්න බැරි මොකද හිත පුරුද්දට චාරෙට ඒකේ තියෙන චපලකමට නිට්ටරෝම අතීත අනාගතය අසු කරන්න නිසා. අන්න එහෙම සතිය පිහිටවන්න උත්සාහ කරපු යෝගියෙක් යෝගිනියක් දන්නවා කොච්චර අමාරුද මේ වර්තමානයේ හිත පවත්තන කියලා. නමුත් ඒ දැන ගැනීමම ආධුනික යෝගයා වචරයට පශ්චාත්තාවයක් ඇති කරනවා බලාපොරොත්තු සුන් කිරීමක් ඇති කරනවා එනම් මගේ කර්මයක් වෙන්න ඇති මගේ වැරදි සීලයක් හික්මීමක් බයලජ්ජානතිකමක් වෙන්න ඇති එහෙම මේ පරිසරය හොඳ නැතුව ඇති මේ කවුරු මට මේක වද කරනවා ඇති කියලා අපි নানা ප්‍රවිධයට හේතු කාරණු හොයන්න ගියාට මේකෙන් වෙන් වෙච්ච බේරිච්ච කිසිම කෙනෙක් නැහැ. ඕනම කෙනෙක් අසතියෙන් ඉඳලා සතිය ගැන අහලා සතිය පිහිටවන්න ඕනේ කියලා. කුසල ඡන්දයක් පිහිටුවාගෙන දැඩි අදිෂ්ඨානයෙන් දැඩි පරාක්‍රමයෙන් සතිය පිහිටවන්න උත්සාහ කළොත් පශ්චාත්තාපේමයි. වැරදිල්ලමයි, පෙරදිල්ලමයි. මේකේ තියෙන මේ මායා ස්වરૂපය පවත්තන්න බැරිකම මේක නිකන් ලේනෙක් හරියට Tamange වලිගෙන් මෝද හිඳින්න හදනවා වාගේ තමයි වර්තමාන හිත පවත්තන්න හදන්නේ. මේකෙන් පේනවා කොච්චරක් අපි අතීතානුධාවනය කරනවද කොච්චරක් අනාගත ප්‍රතිකංකණය කරනවද. අතීතයට අනුව දුවනවද අනාගතයේ සැලසුම් කිරීම වර්තමානට වැඩිය උසස් කළ සලකනවාද කියලා. ඉතින් අපි හිතමු මේ தত্ত্বය අතීතයට යෑමට වෛර කරමින් හෝ අනාගතයට යෑම හපල කපල විනාශ කරන අදහසින් හෝ උත්සාහ කරලා කරලා කරලා සතිය නැත්නම් වර්තමානයේ හිත පිහිටුවා ගත්තයි කියලා. ඒ පිහිටුවා ගන්නට යනකොට අර එන මූලික පැංගිරි ගතිය, මූලික නුරුස්නා ගතිය, මූලික තමන්ගේ ආත්ම අනුකම්පාවක් ඇති වෙන ගතිය, නිෂේධනයක් එන ගතිය, පශ්චාත්තාපයක් එන ගතිය කඩා ගන්න නම් ඒක පිළිබඳව සතුටින් මූණ දෙන්න නම් මේක මගේ දෝෂයක් නෙමෙයි මේක කර්ම දෝෂය කියලා හිතා ගන්න. මේක සංසාර දෝෂයක්. මුළු කාලයක් අතීතයේ කෙලවර නොපේන්නේ අනාගත අතීත කෝටින්න පඤ්ඤායිත් කියන විදිහට කෙලවරක් පේන්නේ නැති කාලෙක ඉඳලා අපි කෙරුවේ වර්තමානයේ හිත එන්නම දෙන්නේ නැතුව අතීත අනාගත දෙකේ හොල්ල හොල්ල තියන්නේ. ඒ නිසා දැන් අනාගතයට වර්තමානට ගන්න හදනකොට අපේ සෑම පුරුද්දක්ම සෑම ආසාවක්ම සෑම දැනුමක්ම සෑම හැකියාවක්ම සෑම පිනක්ම අපි වර්තමානයේ තබා ගන්නා වැඩෙන් එහෙමේ කරලා දානවා. මේකට තමයි අපි හැකියාවල් කියන්නේ ඇත්තටම කාලකන්නිකා. මේවා නොහැකියාවන් මේවා එහෙම නැත්තම් මේවට කියන්න පුළුවන්නේ මේ අහේතු කියලා. නමුත් මේ සේරටම අපි නම්බුකාර කීගෙන කියනවා මේ අතීතයේ හිතන එක අනාගතය ගැන කල්පනා කරන එක ලොකු සැලසුම් එහෙම නැත්නම් ලොකු වටිනා දේවල් කියලා අපි මේවට নানা ආකාර නම් දීලා විශේෂ ධාරාවන් වශයෙන් අපි ඉගෙන ගන්නවා. ඉතිහාසය කියලා වෙනම විශයක් ඉගෙන ගන්නවා අතීතය ගැනම දාන්න. අර නිකන් විහිළුවට කියනවා පොඩි ළමයෙක් ඉස්කෝලේ ගිහිල්ලා විභාගෙට මේ උත්තර දීලා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අම්මට කිව්වලු අද නම් ඉතිහාස පන්තියක් තිබුණේ පාඩම තිබුණේ ඉතිහාස ප්‍රශ්න පත්‍රයක් තිබුණේ මට නම් දන්නේ නැහැ. ඉතින් අල්ලපු ගෙදර අම්මගේ දරුවා බොහොම දක්ෂයිලු. ඒ වුණාට ඒ අම්මා මේ කතා කරන අම්මගේ දරුවා නොදැනුවත්කම පේන්න කොහොමද බබා ඉස්කෝලේ ගිහිල්ලා ආවද කියලා ඌ කිව්වලු. අද මොකද්ද තිබුණේ මේ විභාගයේ කරපස් ගාලේ ඉතිහාසය අනේ කොහොමද මගේ බබා දන්නේ බබා ඉපදෙන්නත් ඉස්සර දේවල්නේ අහලා තියෙන කිව්වා. ඒක දැනගත්තේ නැති එක බබාගේ දුර්වලකම. දැනගෙන හිටියනම් අතීතයේ ගොඩක් හිතවන්ට ඉතිහාසෙට ලකුණු ගොඩක් ගන්න තිබ්බා. මෙතන ඉන්න කට්ටිය ඉතිහාසෙට ලකුණු ගත්ත කට්ටිය. අරගත්ත නිසා හිතුව විභාගේ පාස් වෙච්ච එක නිසා මම හොඳට ඉතිහාසය දන්නවා කියලා නමුත් දන්නේ මේ පෝෂණය කෙරුවේ මොකද්ද? මම මේ වැරද්ද පෙන්වන්න හදනව නෙමෙයි මේ මේ කිහිලුවේ ප්‍රමාණය. අපි වර්තමානයේ හිත පවත්තන්නේ නැති එකේ වටිනාකම තමයි. අනාගත සැලසුම් හැදීම වර්තමාන විද්‍යා ලෝකයේ විශාලම තකතිරුකම් වෙලා තියෙනවා. හත් වෙන හදන එක වර්ධින. හොඳටම පේන තියෙනවා මෑතකදී වෙච්ච ආර්ථික උද්දමනයේදී රත්තරන් මුලකාරය හදපු සේරම ආර්ථික සමීකරණ සේරම බල්ලට ගියා. ඒතර දැනට 99ක් තක්ෂ මොළ ටික සේරම එකතු කරලා කරන්නේ මොකද්ද? අනාගතයට සැලසුම් කරන්නේ. ඉතින් මෙහෙව් කරලා පුරුදු කරපු හිතක් කොහොමනම් වර්තමානයේ තියන්නේ? මේ බලනකොට නම් හිතනවා මේ ඇත්තට අපි කුසල මේ ඡන්දේ නිසා හෝ චේතනා නිසා හෝ සැලසුම් නිසා හෝ අපි අතීතයටයි අනාගතයටයි මේ උපනිසයි හිත වර්තමාන තිබෙන්නේ නැහැ කියලා. එහෙමමත් නෙවෙයි. හිතේ ස්වභාවයම වර්තමානට කැමති නැහැ. ඒක හරියට හොරා පාරේ ලයිට් දාලා දිනනකොට කැමති නැතුව. හොරා කැමති ලයිට් නැති වෙලාවට තමයි හොරකම ලීසි. ඒක දැන් මැජික් කාර්යය කැමති නෑ යාගේ මැජික් ඒ මේ ඇස්පන්තුන් ටික මිනිස්සු දකිනවා. ඒතකොට මිනිස්සුන්ට කුතුහලයක් එළවන්නේ. මේකට මම දැක්ක හොඳම නිදර්ශනයක් මේ අතීතනාගත අසුරු කිරීමෙන් වර්තමානයේ අපි පන්නන හැටි පෙන්වන්න පුළුවන් නිදර්ශනයක් මම දකින්නේ ඉස්සර අපි ඔය ඉලෙක්ට්‍රොනික ඔරලෝසු ඉන්නේ ඉස්සලා බට්ටා තියෙන ඔරලෝසු තමයි තිබ්බේ. ඔරලෝසු බට්ටා එහාට මෙහාට පැද්දෙන එක අපි දන්න දෙයක්. හොඳට විවේකයේ බට්ට දිහා බලන හිටියොත් බට්ට නිකන් නතර වෙන්න යන්නේ කෙලවරේවා. ගිහිල්ලා නතර වෙන්න වගේ ඉඳලා පැටෙනවා. වැටලා අනිත් පැත්ත ගිහින් අනිත් පැත්තේ නතර වෙන්න හදනවා වගේ මේකේ විචිත්‍රතාවයේ පවතින කොන්දේකේ. ඉතින් බලාගෙන හිටියොත් මෙයා එකම වැඩේ කරනවා නිතරම අපේ අවධානය කොන්දේකට යොමු කරනවා. එහා පැත්තේ කෙළවරට ගිහලා වැටෙන්න වගේ නතර වෙන්න වගේ කියලා අනිත් පැත්තට යනවා. මෙහා පැත්තේ කෙළවරට ගිහිල්ලා වැටෙන්න වගේ නතර වෙන්න වගේ කියලා අනිත් පැත්තට යනවා. වැඩියෙන්ම වේගය යන්නේ මැද. නමුත් වයින් නැතර වුණොත් නතර වෙන්නේ මැද. අපිට බලාගෙන ඉන්නකොට කවදාකවත් හිතෙන්නේ මේ බට්ටගේ සමතුලිත තැන. මේ බට්ටගේ ප්‍රകൃතිය. මේ බට්ටා නතර වෙන තැන මැදයි කියලා වැඩ කරනකොට වේගෙ මෙහාට යන්නේ මැදින් තමයි. නමුත් කවදා හරි වයින් නැති වෙච්ච දවසේ අනතර වෙන්නේ මැද. අපි ඔන්චිල්ලාවක තියලා පැදුම් ගන්න වෙලාවකෝ පද්දන වෙලාවක අපි හරිය කැමති හුඟක් වේගෙන් එහා පැත්තට මෙහා පැත්තට යන්න උඩට යනකොට ඉහළට යනකොට පපුවයි දන්නේ පහළට එනකොට බඩ රිදවන්නේ කියලා ඔය කතරුංචල කවියෙම තියෙන. ඒ බඩ දන තැනට යන්න හයියෙන් තල්ලු කරන්නේ. වේගෙන් පැද්දෙනකොට පැද්දෙනකොට තමයි අපිට ඔන්චිල්ලා පැදිලි නියම රසය සිලිලාරේ ලැබෙන්නේ. නමුත් කවදා හරි බලන්න පැදුම්කාරයේ කවුරක්වත් නැතුව Taman පද්දලා කකුල් දෙකෙන් පැදුම් අරගෙන එහෙම මොරිචිලා නතර වෙන වෙලාවට පොඩ්ඩක් අත් දෙක වහගෙන ඉන්න බෑ. එහාට යනවා මෙහාට යනවා ලස්සන ගමනක් ගිය උන්චිල්ලාව නතර වෙන්නේ තන්නේ කරම අර වේගෙ මෙහාට මෙහාට ගිය තැන එතෙන්ට එනකොට දැන් පැද්දෙනවද නතර වෙලාද එහාට මෙහාට දෝලණය වෙනවද වටේ කරකිනවද කියලා හොයාගන්න බැරි තැනකට එනවා මහා අන්දමන්ද කරන හිත වක්කාර කරන තැනකට උන්චිලා වෙනවා උන්චිලා පැදුන් නැතුව නතර වෙන තැනට එනවා සම්පූර්ණ අර තින දෝලන වේගයේ වෙනුවට එහෙම කරකවෙන වටේ වලල යන ගතියක් එන්න පටන් ඒ එතන අපිට හුරුම නැති තැන අපේ දෛනික කටයුතු වේගවත් වෙන්න වෙන්න වෙන්න අපි කරන්නේ මන්න රොන්චිලා වේගෙන් පදින්නා වගේ අපි පෙත්ත නැත්තම් සීසෝ එක පදිනකොට දූවන කියලා කොනේම තමයි වාඩි වෙන්නේ. මොකද කොන තමයි වැඩියෙන් ඉහළ පාළ යන්නේ. මැදට එන්න වුණොත් කට්ටිය වැඩි වෙච්ච නිසා ඒකම අපේ නරක වෙලාව ප්‍රමා වීමක් කියලා අපට පේනවා. ඒ වාගේ මේ ජීවන දර්ශනයේ පහුගිය අවුරුදු 200 ඇතුළත තුළ පුදුමාකාර වේගයක් ගත්තා අපි. ඒ වේගය ගන්නවා කියන්නේ අපේ හිත අනිවාර්යයෙන්ම අන්ත දෙකේ ඉතාමත්ම වේගෙන් එහාට මෙහාටයි දුවනවා අපිට හීනකින්වත් හිතා ගන්න බෑ මෙයාට වයින් නැති වෙච්ච දවසේ. නතර වෙච්ච දවසේ කොහෙද හිටින්නේ කියලා. වෙනත් විදිහට කියනොනම් අපි තාකාර්ය බවල ජීවිතයක් ගත කරලා මරණ චිත්තක්ෂණේ 100%ක්ම හිත වර්තමානෙට එනවා. අපි කවමදාකවත් අත්දකපු නැති අත්දැකිල්ලට මරණ මොහොතදී අපි මුහුණ දෙනවා. ඇහෙන් රූප ගැනීම අපිට කරගන්න බැරි වෙනවා. ඇහැ ආයතනේ වැහිලා යනවා. කනෙන් ශබ්ද නැහැ යනවා දිවෙන් රසෙන් අන්තිමට හිත ඇවිල්ලා ඔන්චිලාව නතරුණා වගේ ඔර්ලෝසි බට්ට නතරුණා වගේ වර්තමානයේ හිටියාම අපි තේරුම් ගන්නේ අපි ජීවිතයේ අවුරුදු 100ක් සමහර ජීවත් කරලා තිනවා 80ක් 60ක් කාලයක්. කවමදාකවත් වර්තමානයේ දරවන්නේ. ඒක නිසා අපිට පේන්නේ දැන් අපි සම්පූර්ණ පාලනයෙන් ගිලිහිච්ච අපි මායාවේ අතට අහු වුණා වගේ. මෙතෙක් කල අපි කරලා තියෙන මේ වර්තමානයේ එන එක වළක්වන්න පුළුවන් සෑම දෙයකටම දක්ෂකම් පුළුවන්කාරකම් හැකියාවන් කුසල් කියාගෙන ගත කළා. මෙන්න මේ වාගේ අන්ධකාරක ජීවත් වෙන කොන් දෙක පිළිබඳව රස කියන උදම්මනන සීලාරෙන් ගත කරන ලෝකෙකට ਸਰුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ අන්ත දෙකේ ගත කිරීමට අපිට උපක්‍රමශීලීකම් අවශ්‍ය නැහැ තණ්හාව ඉබේම කරලා දෙනවා. තණ්හා නැමැති සිබ්බණීයේ කටයුත්ත තමයි එක කෙලවරක ඉඳලා අනික් කෙලවර දක්වා විහිදුවමින් මේ දෙක අතර ගැටලන්නේ. කවදාකවත් මේ මැදටි පහු කරන සතිය, මැදටි පහු කරන වර්තමානයේ, මැදටි පහු කරන මේ එළඹ සිටීම අපිට සම්පූර්ණ නොහුරු කරලා තියෙන අවුරුදු 100ක් ගත කරත් තමට එක චිත්තක්ෂණයක් නැහැ වර්තමානයේ නතර වෙලා. ඉතින් එහෙම කෙනාට පේන්නේ ගත කරපු ජීවිතයේ සදා මේ සක්‍රීය සජීවී ජීවිතයක් මරණ මොහොතදී සියල්ල එන හිටියවා. ඒ මොකද උත්සාහ කරලා තියෙන්නෙම මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න තමයි. ඔය සම්දර්ශන සහිත එහෙම නැත්නම් සිද්ධි බහුල ජීවිතය කියලා කියන එකෙන් කරන්නේම මොනම විදියකටවත් මේ ප්‍රවාහය ආකූලව අනාකූලව යන්න දෙන්නේ මොනවායින් හරි අනාකූලව යන්න දෙන්නේ ආකූල කරගන්න. අතීතයට හෝ අනාගතයට මෙහෙවනවා. වර්තමානයට ගන්නවා කියන එක බුද්ධ කෙනෙක්ම පහළ වෙන්න ඕන මේ වතේ මේ වගේ වැඩක් කරන්න කියන එක ඥානපෝනික ස්වාමීන් වහන්සේ සිහියේ බලමයි මේ කියන සතිය සතියේ බලමයි මේ වෙන පළවෙනි පොතේ පොතේ පළවෙනි පිටුවෙම සඳහන් කරලා තියෙනවා මේ වාගේ වර්තමානයේ ජීවත් වීම නැමැති manussකම පින් කරලා ලබාගත්ත මේ අම්මන තකතිරු මිනිහයි කියන සතා ඉපදිච්ච දවසේ ඉඳලා උත්සාහ කරන වර්තමානයේ පන්නලා අතීතයටයි අනාගතයටයි මේ පන්නන්නයි වර්තමාන චිත්තක්ෂණේ පන්නන්නයි වර්තමානයේ නිවන නම් වර්තමානයේ තණ්හාව ඉක්මවා යෑම නම් වර්තමානයේ මේ මානසික ආතතිය දුරු කරන තැන නම් වර්තමානයේ මේ දුක්ඛඳ ගෙවාලන තැන නම් ඒ වර්තමානයේට මේ අතීතේ අනාගතේ දුවමින් ගත කරන මේ අන්ධබාල ජනතාව මෙහෙවන්න බුදු කෙනෙක් ඕනයි කියලා උන්වහන්සේ සටහන් කළා තියෙනවා. මේක තමයි බුද්ධ කෘත්‍ය කියන්නේ. ඉතින් අපි මේ කියන්න හදන්නේ ඒක කරගන්න බැරි බුදුහාමරණ උපමනක් කරලා ඇති අපට කරගන්න බෑ කියන මහ විශාල ඈතකට تعلق කරලා ගරුත්වයක් ලබා දෙන්න නෙවෙයි. ਸਰවඥාන්සේ මතක් කරා මේක මම කළා මම මිනිස්සෙක් මම උඹලට කියන උඹලත් මිනිස්සුන්ට කළ හැකියි කියලා. ඒක මතක් කරගත්තොත් නම් අපිට බුද්ධ ශ්‍රාවකයෝ බුද්ධ ශ්‍රාවිකාව කියන්න පුළුවන්. ඒ වගේම බුදුහාමුදුරු කියපු මේ 2500 ගානසල කියපු බණේ අපිට වදින තැන අපිට උකහා ගන්න ඕන තැන අපිට ප්‍රයෝජනවත් වෙන තැන ගැන අපිට කල යුත්තක් තියෙනවා. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ප්‍රතිපදාවේදී විශේෂයෙන් මේ කාලය ගැන අතීතයේ කියන්නේ ඒකාන්තයක් අනාගතය කියන්නේ ඒකාන්තයක් වර්තමානය කියන්නේ මැද මධ්‍යම ප්‍රතිපදා මේකයි අපි සෙවිය යුත්තේ කියන එක විස්තර කර දීම සඳහා හොඳම චෛතසිකය තමයි මේ සති චෛතසිකය. සති චෛතසිකය පිළිබඳව වර්ණගන්න කිව්වොත් කාට හරි අර්ථකථනයක් දෙන්නයි කියලා කිව්වොත් කාට හරි එහෙම නැත්නම් මොකද්ද සතිය කියන එකේ වැටහෙන්නේ කියලා ගත්තොත් සාමාන්‍ය අද සිංහල බුද්ධ ආගමෙන් මැකිච්ච වචනයක්. කිසියම් කෙනෙක් කවමදාකවත් සලකන්නේ නැති වචනයක් වෙලා තිනවා. නමුත් මේක කියලා දෙනකොට බණක මාර්ගයෙන් කියලා දෙනකොට සතිය කියන එක තාක්ෂණික වචනයක් නිසා ඒවා තියෙන්නේ පාරිභාෂිත ශබ්දමාලාවේ පමණයි එදිනදා ජීවිතේ නෑ. ඒ නිසා අපිට කිට්ටු කරන්න වෙනවා මේකට මේ බුදුරජාණන් වහන්සේ විසින් යොදවන අටුවාචාරින් වහන්සේලා විසින් සමහර විටක සමානාර්ථ පදයක් වශයෙන් පෙන්නන අප්‍රමාදයක් එක්ක. අටුවාචාරින් වහන්සේලා අටුවා සාහිත්‍යයේ සඳහන් කරලා තියෙනවා අප්‍රමාදයේ සමානයි සතිය කියලා සරල සමීකරණයක්. එනිසා අපිට කියන්න පුළුවන් සතිය කියන්නේ අප්‍රමාදය කියලා අප්‍රමාදයක් අපබ්‍රංශයි. අපිට තේරෙන්නේ නෑ. නමුත් ප්‍රමාදයේ තේරෙනවා. ඒකමනේ ජීවත් වෙන්නේ. ඒ වගේම හොඳට භාෂාවේ යෙදිලා තියෙනවා ප්‍රමාද. ඒ නිසා අපිට මේ ප්‍රමාදේ නැමැති වල්ගෙන් තමයි අල්ලගන්න වෙන්නේ මේ අපි කරන වැඩේ. ප්‍රමාදේ කියලා කියන්නේ අතීතේ සහ අනාගතේ ජීවත් වීම. අප්‍රමාදේ කියලා කියන්නේ අන්නේ අන්ත දෙක දැනගෙන ඒ අන්ත දෙක මැද මුවහා වෙලා තියෙන මේ සිබ්බණිය විසින් වසාලන ලද වර්තමානයේ හිත ගැනීම අප්‍රමාදය. ඒකට අපිට කියන්නේ සතිය කියලා. ඒ නිසා අතීත අනාගත දෙක අසතිය වශයෙන් උත් වර්තමානයේ වර්තමානයේ හිත වර්තමානයේ හිත එළඹීම එළඹ සිටීම සතිය වශයෙන් තඳුලා දෙන්න පුළුවන්. ඒ නිසා පරියන්කයකට ගිහිල්ලා අපි හොඳට පටල වාඩි වෙලා මේ වාඩි වෙලා මම දැන් මෙතන කියන தත්වෙට හිත ගත්තා කියන්නෙම දැන් කියන චිත්තක්ෂණයයි මෙතනයි මේ වටේ ඉන පිරිස නෙවෙයි Tamanmai කියන තැනේදී ඔන්න සතිය එක පැත්තකට අර්ථකථනයක් වෙනවා අපිට තේරෙන භාෂාවෙන්. යම්ම කිසි ක්‍රියාවක් අපි කරන වෙලාවේදී එතන ඉඳගෙන Taman පිළිබඳවම හිත යොදාගෙන මේ දැන් ඒ චිත්තක්ෂණයට ඊට ආවන අපි කියන සතිය එළඹ සිටයි කියලා. එළඹ සිටි 100ෙන් කටයුතු කළයි කියලා. නමුත් අපිට දහසකුත් එකක් කටයුතු කරන වෙලාවකදී හරීම අමාරුයි මේ සතිය පරිච්ඡේද කරන්න. පරිච්ඡේද කරනවා කියලා කියන්නේ වෙන්කොට හඳුනා ගන්න. වෙන්කොට හඳුනා ගැනීමෙන් තමයි මේ විෂය අපි වශී කරගන්නේ. අපි ඔය විස බීජ වලින් හදිච්ච ලෙඩක් ඇති වුණා නම් ඒ විස රෝගකාරක විස බීජය අනේකුත් විස බීජයන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා Cox postulation කියලා වෙනමම පරිශනාවක් කරනවා. ඒ ලෙඩේ ආපු තැනකින් ඒ පටක අරගෙන පටකේ තියෙන සියලුම විෂ බීජ ಜಾති වෙන්කොට හඳුනා ගන්න. ඒකේ සමහර වෙලට තියෙනවා මූල බීජයක් තියෙනවා. මූල බීජයෙන් දුර්ල වෙච්චියේ සතාට හෝ ඒ පටකේට අතුරු ආන්තරා වශයෙන් පහර දීප විෂ බීජයක් තියෙනවා. නිසා ඒක සමාලාට ඒක ජනාවාසයක්. ඒ ජනාවාසයෙන් විෂ බීජ වෙන් කළ වෙන් කළ අර සෑම එක එක විෂ බීජයක්ම නැවත සෞඛ්‍ය සම්පන්න පටලයකට හඳුන්වා දෙනවා පරීක්ෂණාගාරවල. අඳුනලා දීලා බලනවා කොයි එකෙන්ද මේ ප්‍රධාන රෝග ලක්ෂණ ඇති කරන්නේ කොයි එකද අතුරු රෝග ලක්ෂණ මාතු කරන්නේ කියලා දෙතුන් සැරයක් කර කර බැලලා තමයි කියන්නේ මේ රෝගෙට හේතුව මූලික හේතුව බීජ මේකයි කියන්නේ. අන්න ඒ වගේ අපි මේ ඇතිවිලා තියෙන විවිධ විෂ බීජ වලින් විවිධ කෙලස් වලින් වැටිලා තියෙන එකේ අපි හරියට පරිච්ඡේද කරලා අල්ලගන්න එක ඉතාමත්ම වැදගත් මේක තමයි ਸਰවඥාන්සේ ඒ කාලේ පාවිච්චි කරපු විභජ්‍යවාදී කියන්නේ. උන්වහන්සේ කපලා කපලා කොටලා කොටලා හරියට මුලට බහයි. මුලට බැලලා ඒක දාලා බලනවා මේකෙන් ওই කියන ලෝක ආපහු එනවද කියලා. ඒක හරියට බලනවා නම් මේ විස බීජ බෝ කරන වැඩක් වගේ තමයි මේ. නමුත් විස බීජ පිළිබඳ පරිචයක් ඇති කරගන්න පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න ඒක කරන්නේ. ඒ වගේ අපි මේ වැඩක් කරනකොට කුසල ඡන්ද බහුලණ කුසල ඡන්ද හෝ ඡන්ද කැමැතිතා බහුල නම් චේතනා බහුල නම් අපිට හිතා ගන්න බැරි වෙනවා කොයි එකේ සතිය පිටවන්නද මොකද්ද සතිය කියලා. ඒක නිසා සරුවචාන්සේ සඳහන් කරනවා අනවර අනෝරාග්‍ර සංසාරේ අප්‍රමාණ වශයෙන් අචීතනාගතයේ ඇසු කරපු හිතට සතිය නැති හිතට මේ එදිනදා වැඩ වාගේ කාර්යබහුල ජීවිතයේදී කරන කරන වැඩේ පරිච්ඡේද වශයෙන් අල්ලන්න අමාරු නිසා අපිට මතක් කරලා දීලා තිනවා ඇහ වහගෙන කන් වල සද්ද ඇහෙන්නේ නැති තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් කයින් වැඩක් ගන්න නැතුව කයයකට මේ මේ කොණ්ඩ කැවුම් ගෙඩියක් තිබ්බා වාගේ චෛත්‍යයක් හදලා තිබ්බා වාගේ හුඹහක් පැද්දා වාගේ මිශ්‍රේ පිරමීඩයක් හදුවා වාගේ ඒක එහෙම තහවුරු කරන්න කියලා. තහවුරු කරලා මෙන්න මෙතෙන්ට මම දැන් මෙතන කියලා ගන්න හදන උත්සාහයමයි උභවන්තේ විචිත්වාන මන්දේ මත්තෝ මජ්ජේ මන්තාන ලිප්පති කියන්නේ. අන්ත දෙක දැනගෙන අතීතය අනාගතය දැනගෙන මැද දැන් කියන එක අල්ලලා දීලා වෙන වැඩක් නොවි නැත්නම් චේතනාපූර්වක වැඩක් කරන්නේ නැතුව ඒකම අත්දකින්නයි. ඒකම අත්දකින්නකොට යම් වෙලාවකට තමයි ඉන්නේ ඉරියව්ව. එහෙම නැත්නම් මම මේ ඉන්නවා මැරිලා නැහැ කියන එක දැනගත්තට පස්සේ ඒක මේ මොනවා කල්ලියුම නැති නිකන් කළු යාලක් වාගේ තමයි. ඒක තමයි canvas එක. ඒක තමයි අඩිය අහුවෙන්නේ අපිට. ඒ මැත්තේ තමයි ආස්වාද ප්‍රසවාස, ඇඟේ කහන ගති, සද්ද, වේදනා, හිතවිලි, සේරම එන්නේ අර මූලික ඒ tire මත තමයි. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ඒ මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන හිඳගෙන ඉන්නවා කියන එකට ඊට දාලා බලන්න. ආන්නේ ඒක සතිය පිළිබඳ පළවෙනිම අර්ථකථනය කියලා කියන්න පුළුවන්. නිකන් ගොරෝසු තාලෙට අන්‍ය ආගමක කෙනෙකුට හෝ වේවා නොදන්නා දරුවෙකුට හරි කියන්න පුළුවන් යම් වෙලාවක Taman ඉඳගෙන ඉන්නා බව ඉඳගෙන ඉන්නා බව දන්නවනේ. ඒ මොහොතේම දන්නවනේ අන්න සතිය. ඒක දිගේ යනකොට ඒ ඉන්නාකම මත හිඳිනාකම මත පහළ වෙන ආනාපානය අනිච්ඡානුක පේශීන් මාර්ගයෙන් සිදු වෙනවා නම් ඒ කියන්නේ චේතනාපූර්වක නෙවෙයි ඉබේ සිදුවෙන එකක් වඩටපත් වෙනවා නම් අපිට කිසි බාධාවකින් තොරව කිසි වැරද්දකින් තොරව මේ හුස්මේ හිත පිහිටවීම හුස්මට හිත එළඹ සිටීම අතීතය සහ අනාගතය නැත්නම් මේ අන්ත දෙක පැත්තකට කිරීමට වාංගුවක් වශයෙන් අඩයක් වශයෙන් ගලක් වශයෙන් පාවිච්චි කරතයි. ඊට පස්සේ යම් චිත්තක්ෂණයක ආස්වාස කරනලායි ආස්වාසේ දන්නවනම් අපිට කියන්න පුළුවන් දැන් අතීතයේ අනුගමනය කරනවා නෙවෙයි. ප්‍රසවාසයේ වෙලාදී ප්‍රසවාසයේ දන්නවනම් අපිට කියන්න පුළුවන් දැන් අනාගතය අනුගමනය කරනවා නෙවෙයි වර්තමානයේ හිත පවත්වන කියලා. ඒ නිසා අපිට උදම්මනඳ සතුටු වෙන්න එහෙම නැත්නම් ධෛර්යයක් ඇති කරගන්න කියන්න පුළුවන් එක එක හුස්ම රැල්ලක් ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් ගත්තන මුළු සංසාරේ පුරාට අපි ගෙනාපු මෝහ පටල සියල්ලම කපලා එක චිත්තක්ෂණයක අපි මධ්‍යයේ හිත පැවැත්වුවා කියලා සතුටු. එහෙම නැත්නම් අපි මහා මෝදක් මැද පුංචි දූපතක් අහුවෙලා අපේ දූපතට ගොඩ වෙලා ජල රළ පහරින් බේරිලා කය වේලා ගත්තා කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි එක දවසකට එක හුස්මක් ඒ කියන්නේ ආශ්වාසයක් දැනගෙන මේක ආශ්වාසයයි කියලා දන්නවනම් අනන්ත අප්‍රමාණ කියලා කෝටි ගාණක් වැරදිච්ච කෙලතිස් කෙලසිච්ච චිත්තක්ෂණ රාශියෙන් එක චිත්තක්ෂණයක් ගොඩගත්තයි කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රස්වාසයකටත් එක චිත්තක්ෂණයක දන්නවනම් මේක ප්‍රස්වාසය කියලා. ඒකත් අපිට කියන්න පුළුවන් ඒක රාගයක් නෑ, ద్వේෂයක් නෑ, මෝහයක් නෑ, අතීතයක් නෑ, අනාගතයක් නෑ, වර්තමානෙමයි. මෙන්න මේක කළ හැක්කක් කියන්නේ අපි මේ භාවනා පංච පවත්තා. වෙන මොනම ධර්මයක්වත් මේකේ නෑ. මේක මොන වෙන මොනම සමීකරණයක්වත් නෑ වෙන මොනම গুপ্ত දෙයක්වත් නෑ. ආශ්වාස කරනවාදී ආශ්වාසයේ බව දැන ගන්නවනම් ප්‍රශ්වාස කරනවාදී ප්‍රශ්වාසයේ බව දැන ගන්නවා ඕකටමයි කට හොදලා නිවන කියන්නේ. ඔකට කියන්නේ සාමාන්‍යයෙන් කට්ටිය කිලිම නිනවා කියලාට අකමැති නිසා ඔකට කියන්නේ අච්ඡන්ත නිබ්බුති කියලා. ඒ ඒ චිත්තක්ෂණේ ලැබෙන නිවන. මේක බැරි නම් මේ දේ කරන්න බැරි නම් එක්කෝ තද බල වේදනාවක් තියෙනවා. එක්කෝ තද බල මානසික අසහනයක් තියෙනවා. එහෙම නැත්නම් තද බල ශීලිය අඩුපාඩුකමක් තියෙනවා. ඌව නැති ඕනම කෙනෙකුට ආස්වාසය කරනවාදී ආස්වාසය කරන බව, ප්‍රස්වාස කරනවාදී ප්‍රස්වාස කරන බව, වම තබන වෙලාවදී වම තබන බව, දකුණු තබන වෙලාවදී දකුණු තබන බව, අත හොතන වෙලාවදී අත හොතන බව, කට හොදන වෙලාවේදී කට හොදන බව, ඉස්සරහා බලන වෙලාවේදී ඉස්සරහා බලන බව, පැත්ත බලන වෙලාවේදී පැත්ත බලන බව, ඉදිරියට යනකොට අභික්කන්තේ අභික්කන් අභික්කන්තේ පජානාති කියන තේ ඉස්සරහට යනකොට පස්සට එනකොට යනකොට එනකොට කනකොට බොනකොට පාත්‍රය දරනකොට සිවුරන් දිනකොට සෑම වෙලාවකම එක එක චිත්තක්ෂණයක් ගොඩ දැම්මොත් අතීතනාගත දෙකට යන්නේ නැතුව මේක තමයි යෝගාවචරය කියලා කියන්නේ. මේක තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ. මේක තමයි කල යුත්ත. මේක තමයි කියන්නේ අනුග්‍රහිතය කියලා. මෙන්න මේ අනුග්‍රහිතය කරණ්ඩයි අර සංකීර්ණ වැඩ මැද බැතින්සයි සරුවචනාංශي අපට උන්වහන්සේක අදිෂ්ඨාන ශක්තිය මේ පරියන්කයක් කියලා දීලා භාවනා මධ්‍යස්ථ කියන જાතියක් හදලා දීලා කමටහන් දීමක් කියන එකක් කරලා තෙරුවන් වැඳලා දාන දීලා සීල් රැකලා ඔක්කොම කරලා ඒ ඉන්න ඉරියව්වේ ඉඳලා එක ආශ්වාසයක් ගලවන්න බලපන් දෙකක් ගලවන්න බලපන් තුනක් ගලවන්න බලපන් කියලා ආස්වාසය ප්‍රස්වාසය කාස්වාසය ප්‍රස්වාසය ගාණි චිත්තක්ෂණ එක එක එක එක ගොඩ දාන්න පුළුවන් නම් මේ මැද පවත්වන්න පුළුවන් නම් අපි බුද්ධ පුත්‍රයෝ කියයි. අපිට බුද්ධ දුහිතරුන් කියන්න පුළුවන්. ඒ බුරුම ස්වාමීන් වහන්සේලා හුඟක් වෙලාට මේක ආන පිම්බීම හැකිලිමට සම්බන්ධ කරලා කියන්නේ උන්වහන්සේලා මතක් කරන්නේ අපි භාවනා කරනකොට එක තප්පරයකට එක වතාවක් මෙනෙහි කරලා පිම්බීම පිම්බීම වශයෙන් හඳුනනවා. හැකිලිම හැකිලිම වශයෙන් හඳුනනනම් එක තප්පරයට එක චිත්තක්ෂණයක් ගැලෙව්වයි කියලා සතුටු වෙනවා. පිම්බීම වශයෙන් පිම්බීම හැකිලිම වශයෙන් හැකිලිම. චිත්තක්ෂණ දෙකක් එක දිගට නැ තප්පර දෙකක් එක දිගට භාවනා කරලා එක වරාක පිම්බීම තව තාට හැකිලිම වශයෙන් අඳවගත්තොත් චිත්තක්ෂණ දෙකක් ගැලෙව්වයි කියලා සතුටු වෙනවා. ඒසම විනාඩියක් භාවනා කරුවයි කියලා කියන්නේ චිත්තක්ෂණ 60ක් ගැලෙව්වා. විනාඩි 5ක් භාවනා කරුවයි කියලා කියන්නේ චිත්තක්ෂණ 300ක් ගැලෙව්වා. මේ විදිහට Tamanට ඕනේ තරම මේ ක්‍රමයේ කියලා දුන්නාට පස්සේ මේ චිත්තක්ෂණ ගලවන්න. ඉතින් මේක ලෝකෙ තියෙන උත්තරම කුසලයි. භාවනා කුසලේ මේක සමතේ වශයෙන් උත් අගේ වෙනවා මේ කතා කරන්න විපස්සනා පැත්තෙන් දාලා මෙන්න මේක ටිකක් රිදෙන තාලෙට එහෙම නැත්නම් මේක පිළිබඳව කෙනෙහෙන තාලෙට කියනවා නම් මට මතකයි මම ওই බ්‍රිස්බේන් ගිය වෙලාවේදී ඒ ධර්ම සාකච්ඡාවක් තිබ්බා රේඩියෝ එකේ එහෙම අහන්න පුළුවන් ධර්ම සාකච්ඡාවක් ඒකදී ඒ අපි මාළුක්‍ය පුත්‍ර සූත්‍රය ගත්තේ ඒක ටිකක් සැර වැඩි. ඒ සූත්‍රය ටිකක් මේ මජ්ජි සූත්‍රයත් ඇත්තටම ටිකක් සැර වැඩි. කියන්නේ මුල කියලා දෙන්නේ නැහැ මැද ඉඳලා පටන් ගන්න. ඉතින් ඒක පටන් ගන්නකොට මේ සතියේ තියෙන වටිනාකමම විස්තර කරලා දෙනකොට එතන හිටපු ත්‍රිපිටක ධාරීක මහත්තයෙක් අභියෝගයක් කළා. ඔබ වහන්සේලා වගේ ඔය ගැඹුරු බණ කීමේ මේ පිරිසක් කියන හිටියට ඔය ලංකාවගේ රටවල් වල සිදුවෙන කතෝලිකකරණයට හෝ ඒ දුප්පත් මිනිසුන්ට අවශ්‍යතාවයන් සපයා දීම අතින් මොකක්ද ඔබ වහන්සේලාගේ වෙන සේවය කියලා. මම කිය ඇත්තටම මොකක්වත් වෙන්නේ එහෙම මට හැඟීමක් එන්නෙත් නැහැ. ඒක ඉතින් මගේ දුර්ලභමක් වෙන ඉතින් මොකද කරන්නේ මට එහෙම එන්නෙම නැහැ කිය. එචේ ඊට මහත්ය අප්‍රසාදය පළ කරා 2500ක් පරණ ඉතිහාසයේ රකින්න ඉඳ මුරු දේවතාවුන් වහන්සලා මේ විදිහට ජාතිය ගැන අමතක කළ කටයුතු කරනවා මොකද්ද ওই බණි ඇති වැඩි. ඔය කියන ගැඹුරු බණින් ඇති වැඩේ මොකද්ද ප්‍රධාන ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියලා ඉතින් මම මේ සතුටෙන් පැත්ත කරලා ඉනකොට මේ මහත්ය ඉඳපු ගමන් අහුවා එහෙනම් ස්වාමීන් වහන්සේ කියන්නේ බුද්ධ පූජාව තියන්න එපාද කියලා. ඉතින් මම දැනගත්තා මේ මහන්ත කොච්චරක් ඒක මේ කල්පනා කරගෙන ඉනවද මම මේ පූජා විදියට සත්කාරවලට මේවට කැමැත්තක් නැහැ. කිලිම විපස්සනා විතරමයි අගය කරන්න කියන හැඟීමෙන් තමයි මහත ඇත්තටම මම කියන්නේ මේ මහත මේ හොඳ දැනුම තියෙන මටත් වැඩි ශිෂ්ටාචාර මහත්තයෙක්. මගේ තියෙන අශිෂ්ටකමට මං කිව්වා බුදු ගෙට ගිහිල්ලා මලක් පාවිච්චි කරත් පූජා කරත් මහත්තයෝ ගන්ධ කීරි කියලා මලක් පාවිච්චි කරත් වැසීලේ කියලා මල පහ කරත් එකම පින සතියෙන් කරනවා. අනේ මේ මහත්යට රතු කට්ට පැන්නා. ඉතින් ඒකට මහ විශාල හැප්පිච්ච තැනකට ආවේ සාකච්ඡාව මම සංඝයා වහන්සේ නමක් වශයෙන් අර කරපු ප්‍රකාශය. ගන්ධ කිලියට කියලා මලක් පාවිච්චි කරත් වැසි කිලියට කියලා මල පහ කරත් එකම පින සතියෙන් කරනවා. එකපාරට ඇති ඇචිච්චර නිකන් තද්ද බල රික්තකයක් ඇති වුණා කාගෙත් මානසිකත්වේ එතන ඊටපාර මට ආර්දන කර මහත්තයගේ නෝනා ඈතක හිටියේ ඇහෙන්නේ නැතිකද ඒක නේද ස්වාමීන් වහන්සේ සරුවචනන්ති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා තියෙනේ කියලා එකපාරට කිව්වා කියනකොට අර මහත්තයා පස්සට ගියා මේ මගේ අදහසක් නෙවෙයි මේ සරුවචන් වහන්සේගේ අදහසක් ඒක නිසා පින්කරනද ඒ තැන් කියලා જાතියක් නැහැ. වැසිකිළියත් එකයි ගඳකිළියත් එකයි. මේ මේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ගඳකිළියත් කරන දේ සතියෙන් කරනවා නම් වැසිකිළිය කරනකොට මල පහ කරනකොටත් මුත්‍රා පහ කරනකොටත් සතියෙන් කරනවා නම් චිත්තක්ෂණේ වර්තමානේ නම් තියෙන්නේ. මම මේ මුත්‍රා කරන මම මේ මේ මල පහ කරනවා. මම මේ මලක් පූජා කරනවා. කොයි එකත් එකයි. මේක අපේ බෞද්ධ සංස්කෘතියේ සාහිත්‍යයේ පසුගිය අවුරුදු 1000 කාලය ඇතුළත තාමත්ම සෝචනීය තාලෙට අලහපාලුවට ගිය තරම්. අපි ඊට පස්සේ මේකේ මේ මල පූජා කිරීම බුදුගේට යෑම කියන එක සංස්කෘතිය බවට පත් කරගෙන වැස්කිලියට කියලා මල පහ කරනකොට සතිය පිහිටම කියන එක අහන්න දෙයක් නැත්නම්පත් වෙනවා. මෙන්න මේ වාගේ යටකී අතීතයක් ඇතුළේ ඉඳලා මේක මතුවෙන යුගයකයි අපි පහළ වෙලා. ඒක නිසා අපිට මේ වගේ ධර්මද සාකච්ඡා කරන්න පුළුවන් මේ පිරිස චෝදනා කරන්නේ නැහැ අභියෝග කරන්නේ නැහැ මොකද මේ පිරිස යම් ප්‍රමාණයකට මේවා පිළිඅරන් තියනවා දාන්නවා අපිට කරන්න තියෙන එක උස්මතු කරලා පෙන්වන එකයි කුළු ගන්නලා පෙන්වන එකයි අතීතයේ හිත මෙහෙවන්න ආය කටු ගහේ කටුල් කරන්න ඕනේ ඒක ස්වභාවය අනාගතයේ හිත යවන්න ඔය මොනම ශාස්ත්‍රයක්වත් ඕනේ ඒක ස්වභාවය පුළුවන් නම් වර්තමාන හිත පාත්තා මේ නිසා සතිය විස්තර කරනට පළවෙනි එක තමයි මම දැන් මෙතන නමුත් මම දැන් මෙතන කියන එක අපි උලුප්පල දීලා සත්‍ය ගන්තු කරගත්තයි කියන්නේ. ආස්වාස ප්‍රාස ආස්වාසේන ප්‍රසවාස පාර ප්‍රසවාස මෙනෙහි කරමින් මෙහෙම යනකොට අර ටික වේලාවට හිර කරන තද කරන හිතපු දෙයක් වගේ එක පාරට අර අතීතය සහ අනාගතය පිළිබඳ කල්පනා පොදිලිහෙලා දැම්මා වගේ. බෑවක බැම්ම කඩලා ගියා වගේ එක පාරට කඩන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගලන ගහක් දැකලා ඒකේ තියෙන ජල විදුලි නිර්පීමේ ශක්තිය දැකලා අපිට හිතුනොත් මේ ගංගහරා බැම්මක් බැඳලා ජල විදුලිය ගන්න ගත්තොත් ලොකු වාසියක් කියනවා කියලා කවදා හෝ මේ ගඟ හරස් කරන්න පටන් ගත්ත දවසේම ගඟ කිපේ. එතකන් ගඟ බොහෝම ලස්සනට ගලාබයි. ගඟ අවදි වෙනවයි කියන වෙලාවේ හරස් කොටයක් වැලි කොටයක් දාපු ගමන් ගලක් දාපු ගමන් ඒ ගඟේ තියෙන වේගේ බොහෝම සාන්ත ගතියක් තියෙනවා. අර බැමු බැඳපු බැම්ම ගලවලා දානකම් මෙයා හැප්පෙනවා. ඒ වගේ තමයි සතිය අතීතේ අනාගතයේ අන්ධකාරයේ මෝහයේ ගමන් කරන මේ හිත යම් චිත්තක්ෂණයක වර්තමානට ගෙනාපු ගමන් අර ප්‍රවාහයේ කැළඹුණා වගේ අපේ හිත සටකපටකම අපේ සක්කාය දිට්ඨි සටකපටකම මේ ඇති කරගත් අර චිත්තක්ෂණය අකාමකා දාන්නට නානා විදියට රොද බැඳගෙන සටන් මේ අභියෝග කරන ඒක නිසා අපිට චිත්තක්ෂණයක සත්‍ය පිළිහිටලා දෙන එක ලේසි. ඒච්චර අමාරු නෑ. නමුත් මේ චිත්තක්ෂණෙ දිගට පවත්වන්න ගියාම පුදුමාකාර ක්‍රම සහ විදි අවශ්‍ය වෙනවා. ඒ නිසා සතිය යම් කිසි කෙනෙකුට කියලා දෙන්න ඕන නම් මේ වගේ භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා දවස් 3ක් විතර ඉන්නකොට මේ කරපු වගේ වැඩ කරනකොට ඕනම කෙනෙකුට අල්ලා දෙන්න පුළුවන්. මං කියන අර කියපු විදිහට මානසික අසහනයක් හෝ සීලේ නැති හෝ දෘෂ්ටිගත කෙනෙක් මේක පිළිගන්න නැත්තම් කරන්න බෑ. නැත්තම් කරලා ඊට පස්සේ ප්‍රශ්න තමයි මේක කොහොමද දිගට ගෙනියන්නේ. අන්නේ දිගට ගෙන යාම සඳහා මේ දකින දකින ආස්වාසයේ දකින දකින ප්‍රස්වාසයේ අතිරේක ස්වභාව ලක්ෂණ පරීක්ෂා කිරීම එබී බැලීම පහුරු ගාලා බැලීම රස බලලා ගන්න එක නැවත නැවත මෙනෙහි කිරීම ආදී උපක්‍රම වලට තමයි අපි ගුරුකුල වාද කියලා කියන්නේ. එක එක ගුරුවරු හොයාගෙන තියෙනවා. ගත්ත සතිය එක දිගට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. අන්න මේ දේ කිරීමට නම් මේ අරමුණක් ඇති වුණාට පස්සේ අපි ගම මෙතන වාඩි වෙලා ඉන්න කෙනා ගත්ත ආනාපාන අරමුණයි කියලා. ආස්වාසේ මතුවෙනදී ආස්වාසේ මතුණා. ප්‍රස්වාසේ මතුවෙනදී ප්‍රස්වාසේ මෙනෙහි කළා. සතිය ඇති වුණා. දැන් ඊගාට එන ආස්වාසයට සූදානමින් ඉන්නවා. ඊගාට එන ප්‍රස්වාසයට සූදානමින් ඉන්නවා කියලා අපි හිතමු. ඒ කියන්නේ අනිකුත් බාධක කරදර නැහැ කියලා. අන්නේ මේ ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපේ හිතේ අපේ කයේ වේදනාව වැඩි වෙන්න පටන් ගන්නවා. බාහිරින් එන සද්දවල තියෙන අනතුරු වැඩි වෙන්න පටන් ගන්නවා හිතවිලි දෝරේ ගලන්න පටන් ගන්නවා මහා හුලං හමන පිටිණයක් වැටපත්තු කරව පහන් දැල්ලක් වගේ සැලෙන්න පටන් ගන්නවා. එතකොට අත දැකපු ආස්වාසේ දැකපු ප්‍රස්වාසේ නිකම්ම වියකිලා යනවා. අන්නෙම වියකියා නොදී මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මුල් කර ගැනීම සඳහා ආස්වාස ප්‍රස්වාස විනිවිදින්නේ කියනවා. කිඳා බහින්නේ කියලා කියනවා. ඇතුළට බහින්නේ කියලා කියනවා. අන්න ඒක තමයි මේ විපස්සනා උපක්‍රම කියලා කියන්නේ. මෙන්න මේ විනිවිදි නැතුව මතුපිට තිබුණොත් ආස්වාසේ ප්‍රස්වාසේ හිත සද්ද දිගේ දුවනවා වේදනා දිගේ දුවනවා හිතවිලි දිගේ දුවනවා මූල කර්මස්ථානයෙන් බැහැරව ගිහිලා අතුරු කරදරවලටපත් වෙලා අනතුරේ වැටෙනවා ඒ නිසා බැස ගත්තොත් අරමුණට අරමුණේ මතුපිට ඉන්නේ නැතුව විනිවිදින්දයි මේ අපේ ආචාර්යවරු අපට මේ උපක්‍රම හොයලා තියෙන්නේ මෙන්න මේ නිසා සතිය වරණගෙනකොට සතිය පිළිබඳව ලක්ෂණ පෙන්වනට කියනවා සතියේ තියෙන අපිලාපන ලක්ෂණ කියලා අපිලාපන ලක්ෂණ කියන්නේ පිලාපන ලක්ෂණේ විරුද්ධාර්ථේ පිලාපන කියන්නේ පොලා පනින ලක්ෂණ. අපි දාන්නවා වතුර කඩකට පොරොප්ප කෑල්ලක් දැම්මොත් විලිච්ච ලබු කබලක් දැම්මොත් රිජි ෆෝම් කෑල්ලක් දැම්මොත් ඒක පොලා පනින. වතුර මත පිට වතුරට වැඩිය බර අඩු නිසා පොලා පනින උහුලකටත් ගහගෙන යනවා. කවදාකවත් ගිලා බහින්න ශක්තියක් නැහැ. ඒ වගේ තමයි අපේ හිතේ සතිය නැතිනම් අරමුණට හිත දාන්න පුළුවන්. දැම්මට අරමුණ විනිවිද නැත්තම් හුලං දිගේ නානා ප්‍රවිධියට මතු පිට පොලාපැන පැන තියෙනවා. අන්න ඒ නිසා මේ පොලාපයින ගතියට කියන්නේ නැතුව පිලාපන ලක්ෂණය කියලා කියන එකට ඒකේ අනිත් පැත්ත තමයි අපිලාපන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය ඇති කරන එක යෝගාවචරය විසින් කළ යුතු අනුග්‍රහිතයක් සතිය තහවුරු කිරීම සඳහා නැත්නම් සතිය ප ဋ ාණය වෙන සතිපට්ඨානෙ පිච්ච. ඒ නිසායි සමහර වෙලාවට ආචාර්යවරු කියන්නේ ආස්වාසිය මතුවෙනට ආස්වාසිය දැක්කට ඒකේ නැවත ඇතිල්ලීම පිණිස කිඳා බැහැම් පිණිස ආස්වාසේ ආස්වාසයෙන් මෙනෙහි කරන්න කියලා. ආස්වාසයෙන් මෙනෙහි කරලා ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි දක්වා පරිච්ඡේද ඥාණයෙන් බලන්න. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙනස් වෙන හැටි. මේ නිසා අපිලාපන ලක්ෂණය කියන්නේ දැක්ක අරමුණේ මතුපිට බලලා ඉන්න එපා කිඳා බයි. ලොකල් බන්න කණ්ණාඩියක් දාලා බලන්න. ඇතුළට අන්නේ බලනකොට කියනවා අපිලාපන ලක්ෂණ කියලා සතිය ලක්ෂණේ අපිලාපන ලක්ෂණ. එතකොට අසම්මෝස රසා කියලා ඒ ගන්න ප්‍රයත්න නිසා අපිට සිද්ධ වෙන කෘත්‍යයක් තියෙනවා ලාභයක් තියෙනවා ප්‍රතිලාභයක් තියෙනවා මොකද්ද අපිට දැනගන්න පුළුවන් ආස්වාසය ගන්න වෙලාවේදී මේ ආස්වාසය කියලා මෙනෙහි කරන්නේ මේක ප්‍රස්වාසය නෙවෙයි මේක සද්දයක් නෙවෙයි මේක වේදනාවක් නෙවෙයි මේක හිතවිලක් නෙවෙයි ආස්වාසයමයි කියලා සම්මෝසාව නැති වෙනවා අන්ධබන්ධ වෙන ගතිය නැති වෙනවා හිත නිකන් එහෙමේ දුවන ගතිය නැතුව මේ කරන්නේ මේකයි කියලා විෂත භාවයක් එනවා ඒක තමයි අපිට මේ කරන ප්‍රයත්න නිසා හම් වෙන අපිට ලැබෙන ආනිසංශය. ප්‍රසවාස කරනකොට දන්නවා මේ හිතපු ආස්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, වම නෙවෙයි, දකුණ නෙවෙයි, වෙන මොනක්වත් නෙවෙයි ප්‍රසවාසයමයි කියලා සම්මෝසාව කියලා කියන්නේ අන්ධබන්ධ භාවයේ හිත ව්‍යාකූල తত্ত্বය එහෙම නැත්නම් වික්ෂිප්ත භාවය වික්ෂිප්ත භාවය නැතුව අසම්මෝස රසයක් එන ඒකට තමයි තේරෙනවා මේ ආස්වාසේ මේ ප්‍රස්වාසේ මේ ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර මැද වෙනස මේක හිතවිල්ලක් හිතවිල්ලක වෙලාවක් සත්‍යයක් අහන මේක සත්‍යයක් කියලා මේවා පිරිසිඳින ගතිය පරිච්ඡේද ඥානෙ එන්නේ අර දකින දකින එක ලේබල් කරපු නිසා උපමාවක් විදිහට කියනවා නම් අපිට මඟුල් ගෙදරක් වෙලා හරි එහෙම නැත්නම් උත්සවයක් තියෙන වෙලාවක අපිට අවශ්‍ය වෙනවා අපේ නෑදෑයින්ට ලියුම් ලියන්න ඉතින් අපි ඔක්කොම එකම පත්‍රිකාවක් මුද්‍රණය කරනවා. මෙන්න මේකයි අපිට අවශ්‍යතාවය. ඊට පස්සේ එක එකනාට එක එකනාට යන්න නම් ඇන්ලොප් එකේ වෙන වෙන ඇඩ්‍රස් යන්න. ඇඩ්‍රස් ඉල්ල මුද්දරේ හරිතන ගැහුවොත් ඒ ඇඩ්‍රස් එකට අනුව ඒ ලියුම යනවා. අපි නැතුව කිව්වොත් මේ තපල් කරට මේ මට මේ මේ කට්ටියට ලැබෙන්න මගේ ප්‍රාර්ථනාව තියෙනවා මේ ලියුම් ටික ගිහිල්ලා දෙන්න කියලා ඇඩ්‍රස් එක නැතුව මුද්දර ගහලා දුන්නට කවදාක් තපල් කාර්යය දන්නේ නැහැ. කරන්න බෑ. ඒක නිසා හරියට ඒ ලියුමේ හරියට ඒ ඇඩ්‍රස් එක ලියනා වගේ තමයි එන එන අරමුණ එන එන ලේබල් එක ගහනවා. මේක ආස්වාසය, මේක ප්‍රස්වාසය, මේක සද්දයක්, මේක වේදනාවක්, මේක හිතවිල්ලක්, මේක ආස්වාද ප්‍රස්වාද දෙක අතර මූල මැද ආදි වශයෙන් පරිච්ඡේද වශයෙන් දැනගන්නකොට අසම්මෝසතාවය එනවා. ඒ කියන්නේ තමන්ගේ ගෙදර තියෙන බඩු ටික මේ මේ බඩු තියනවා කියලා දාන්න. මෙන්න මේ ලේබල් කිරීමෙන් තමයි අපි සංකීර්ණතාවයේ කොච්චරක් තියනවද මේක සංකීර්ණතාවය අඩු කරන්න එක එකක් එක එකක් වෙන වෙනම ලේබල් කරන්න ඕනෑ කියන එක තමයි මේ ගුරු උපදේශ වශයෙන් දෙන්නේ පිලාපන ගතිය මතු පිට ලුහුටා යන ගතිය නැතු කිතාබයි මෙන්න මේ විදිහට අසම්මෝස රසයේ ආවොත් විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියලා Tamanට වැටහෙන ආකාරයක් තියෙනවා මම මේ කරපු ක්‍රමේ හරියද කියලා මේක ඇදහිල්ලෙන් කරන දෙයක් නෙමෙයි මම අනිවාර්යයෙන් මතක කරන සද්ධාවෙන් මෙතන ගණ්ඩම දෙන්නේ ශ්‍රද්ධාව තියෙන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්තන්න විතරයි. ඒකම වීර්යෙන් ගන්න දෙයක්වත් නැහැ මේක. මොකද මේ සතිය කියලා කියන්නේ එහෙම වෙන දෙයකින් හරවලා ණයට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සතිය කියන්නේ වෙනම තනිකර හිටගෙන ඉන්න ධර්මතාවයක්, චෛතසිකයක්. ඒකිට තේරෙනවා වම වම වශයෙන් දකුණු දකුණු වශයෙන් ආස්වාසය ආස්වාස වශයෙන් ප්‍රසවාස ප්‍රසවාස වශයෙන් පිම්බිම් පිම්බිම් වශයෙන් හැකිලිම හැකිලිම වශයෙන් කරගෙන කරගෙන යනකොට Taman දැන් මූණ දීලා ඉන්නේ අසවලාටයි කියලා. විෂයාභිමුඛ භාව විෂය කියලා කියන්නේ මෙතන අරමුණටමයි අභිමුඛ භාවයේ Tamanට තේරෙනවා දැන් මම ඉන්නේ ආස්වාසේ මේක වෙන දෙයක් නෙවෙයි මට ඊගාවට එන ආස්වාසයක් දැක ගන්න පුළුවන් වෙයි. එතන ඊගාට එන ප්‍රස්වාසයක් දැක ගන්න පුළුවන් වෙයි කියලා தત્ත්වයේ Tamanගේ පාන්නේ යටතට ගන්න පුළුවන් තත්ත්වයක් එනවා. එහෙම නැත්නම් පෙර දැක්මක් එනවා. කොටිම කියනවා දැන් තියෙන්නේ මොකේද කියන එක අවුල් වියවුල් නැතුව සැක නැතුව හරියට පිළිසිඳලා ඒක කියන්නේ නිකන් මේ සද්දන්ත කුලයේ ඇතේ බිම වැටලා තියෙන ඉදි කට්ටක් ගන්නට හොඬේ දික් කරනවා. දෙකලා හරියට හොඬේ අර පුංචි තියෙන ඇඟිල්ලට ඉදි කට්ට ගත්තට පස්සේ අලිය කොච්චර ලොකු වුණත් ඇස් දෙක කොච්චර පුංචි වුණත් ඉදි කට්ට ගන්න පුළුවන්. අනිත් වගේ මේ සංසාර පුරාවට අවුල් වෙච්චි මේක පඹ ගාලා වගේ පැටලලා තියෙන කේ ආස්වාසයක් වෙනකොට මේක ආස්වාසයමයි කියලා මම මේ මූණ දාලා තියෙන ආස්වාසයටයි ප්‍රසවාසයට නෙවෙයි මේ ආස්වාසය මේක මේ මේ විදිහට වෙනස් වෙනවා ප්‍රසවාසයෙන් මේක මේ විදිහට වෙනස් වෙනවා කියලා මේ එක එකට අවශ්‍ය අදාළ ඒ අරමුණේ ස්වභාවික රස භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ ටික ටික ටික ටික ටික ටික මොදු වෙන පටන් ගන්නවා. විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියලා කියන්නේ අරමුණට අභියෝ මූණ දීලා ඉන්න බව. තමයි සමුක පරීක්ෂණට කියලා දැන් මම මේ මූණ දීලා තියෙන අසවල් දෙයට කියලා හොඳට දැනගන්නා වගේ සංසාර ඉස්සල්ලාම් වතාවට ලක්ෂ කෝටි ගණන් එන අරමුණු වලින් මූණ දෙන එක මේකයි කියලා අල්ලගන්න පුළුවන්. ඔකට මේ මේක තියෙන වටිනාකම් පෙන්වන්නට උපහම් උපමාවක් මට මතක් වෙනවා දැන්ට අවුරුදු 170කට 80කට විතර ඉස්සලා මේ විස බීජ පිළිබඳව හොයන පර්යේෂණවලදී දැකලා තියෙනවා 105ක් ලොක් කරලා බලන්න පුළුවන් කණ්ණාඩියක නැත්නම් අන්විෂ්කර දාපුවම වතුරේ පුංචි තිග්ජාතියක් තියෙනවා කියන්නේ. මොනවාදෝ කැටිති වගේක් තියෙනවා. ඒ නිසා වතුර පිරිසිදු නැහැ කියන එක එවකට පැවතිච්ච විද්‍යා ඥානත් උපකරණ වල සාගන තියෙනවා. ඊට පස්සේ නමුත් මේක විද්‍යාවට නැඹුරු ඇත්තෝ මේක වෙන්න ඇති මේ වසූරිය ඇති කරන්නේ මේක වෙන්න ඇති මේ රෝග ඇති කරන්න කියලා බීජ වශයෙන් හඳුනාගත්තට මේක ප්‍රමාණ කරන්න බැරි වෙලා ඒක කොහොමද වැවෙන්නේ දන්නේ ඊට පස්සේ එක මිනිස්සෙක් කරලා තියෙන වැඩක් වීදුරු කතාවක් උඩ මේ වගේ විෂ බීජ වතුරු බිඳුවකුත් තියලා ආසන්නයේ තියලා තියෙන ආසුත ජලය කිසිම විෂ බීජයක් නැති වතුර කඳුලක්. තීලිවල අන්වීක්ෂයෙන් බලාගෙන ඉන්න ගමන් අර දෙක මැද පින්සලකින් පුංචි පහලමකින් වතුර වතුර දෙක 32 ලං කරලා තියෙනවා. එතකොට එක තිතක් දඟලලා දඟලලා පිනලා අර වතුර සම්බන්ධ කරපු ඒ පාලම දිගේ පිරිසිදු වතුර කඳුලට යනකොටම පාලම කඩලා තියෙනවා. පාලම කඩලා එක විස බීජයක් සම්පූර්ණ වතුර කඳුල කොටු කෙරුවට පස්සේ ආ ඒක දිහාම බලන් ඉන්නකොට හැම විනාඩි 3කටම සැරයක් විතර මේ විස බීජ දෙකක් බවටපත් වෙනවා. දෙකක් බවටපත් වෙනවා. ඊට පස්සේ දැනගත්තා මේක තමයි මේක කොච්චර ශීඝ්‍රයෙන් පැතිරෙන දෙයක්ද කියලා. ඒ කොටු කරගත්තට පස්සේ ඒ කොටු කරගත් එක පිළිබඳව ශිල්පේ ගොඩනගන්න පටන් ගන්නවා. ඒ ඉස්සල්ලාම අවශ්‍ය වෙන්නේ මේ ඔක්කොගෙම එකක් කොටු කරලා ඒක විශේෂයට ඒ කියන්නේ ආලෝකයට සතියට ලක් කරපු ගම ඒක අපිට නතු කරගන්න පුළුවන්. ගොඩාක් වෙච්ච ගමන් අපි ඒකට නතු වෙනවා. ඒ නිසා විෂයාභිමුඛ භාව පච්චපට්ඨානා කියලා කියන්නේ gedaraක වැඩ කරගෙන ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් හෝ තමන් කළ යුතු ප්‍රමුඛතාවය වෙන් කරන ඒකට හරියට කලියුත්ත කරනවා නම් අනිත් දරුවෝ ඒ ටික අනිවාර්යයෙන්ම කරනවා. අම්මා තාත්තා කරන්න ඕන දෙයක් හෝ තාත්තා අම්මා කරන්න ඕන දෙයක් හෝ තාත්තා දරුවෝ කරන්න තියෙන දෙයක් කරන්න ගිය ගමන් තමයි අවුල තියෙන්නේ. ඒකට පොඩි දරුවෝ වග කියන්න ඕනේ නැහැ. අම්මා දන්නවා අම්මගේ කෘත්‍යය තාත්තා දන්නවනම් තාත්තා කෘත්‍යය දරුවෝ හැදෙනවා. ආයතනික හෝ ප්‍රධානියා දන්නවනම් මෙන්න මේ ටිකයි මගෙන් වෙන්න ඕනේ මම මේ ටික පවරන්න ඕන කියලා හපියට වෙන් කරලා විශේෂයට මුණ දෙනවා නම් ප්‍රමුඛතාවය තෝරන්න දන්නවනම් අද ඇත්තම ලෝකයේ හිග්ගම හිග අවශ්‍යතාවය තමයි පරිපාලන දක්ෂතාවය. ඇත්තෙම නැහැ. මේ ਸਰුවචනාංශේ පෙන්නවා විතර කිසිම තැනක මේක පෙන්වන්නේ. උන්වහන්සේ කියන්නේ හරියටම විශේෂයට මුණ දාන්නේ. මේ විශේෂයට මුණ දැමීම කියලා කියන්නේ කවදාකවත් එන දෙයට ප්‍රතික්‍රියා කරන්නේ එන දෙයක් තෝරන්නෙත් නැහැ මේක විය යුතු මේක නෙවෙයි. එන දෙයට මුණ දැම්මොත් කවදාකවත් නැහැ. Tamanට පස්සෙන් පස්සට යන්නේ. මේ විෂාභිමුඛ භාවයෙන් තමයි අපි මේ පිරිසුදු නික්ලේශේ නික්ලේශී හිතේ තියෙන ශක්තියත් කෙලෙස් සහිතකේ තියෙන චපල භාවයත් කෙලින් මූණ දීපු ගමන් කෙලෙස් පච වෙන පරදින හැටි දැකගන්නේ ඉස්සරලාම කොච්චර රාග චර්චයක් වුණත් කොච්චර ද්වේෂ චර්චයක් වුණත් කොච්චර මෝහ චර්චයක් වුණත් එන එන ආස්වාසයට මූණ දැමීම પરමාර්ථ කරගෙන සත්‍ය කියන්නේ මේකයි කියලා හිතාන භාවනා කරනවනම් අතීතය අනුව හිත යනවා කියන සංසාර කියලා කෝටි ගණන් පුරුදු වෙලා තිබුණා අනාගතයේ සැලසුම් කරන හිතක් තිබුණත් වර්තමාන හිත පවත්නවා කියන එක ශිල්පීය ක්‍රමයකට ක්‍රමසහ විධිමගින් කළ හැක්කක් බව වැඩියෙන් යොදවන්න යොදවන්න යොදවන්න යොදවන්න Tamanට විශ්වාසය පාලන හැබැයි නියම ක්‍රමයට සද්ධාවෙන් යදලා බෑ තරුක වීරියෙන් තටමලා බෑ සමාධියෙන් ඉල්ලුවට වෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් කරන්නත් බෑ. එනේන දෙයට මුණ දෙන එකයි කරන්නේ. බුදුරජාණන්සේ කියලා තියෙන නල ආගාරං කුඤ්ජරෝ. ජාල බටගාලක් බට පඳුරක් ඉස්සරහට ගියේ ඇතෙක් තමයි වහයලා ගන්න තරම් මේ බට පඳුර දකින්න. නමුත් ඇතා මේකට ගණන් ගන්නතු එක එක බට ගහ ගලවන්න පටන් අරගත්තොත් ඇතාට වෙනවා මේක පුස්සක් තියෙනවා. ඇතාගේ හොඬේට බට ගහ මහ ගන්නක් නෙවෙයි නමුත් බැලු බැලමට වෙන්නේ මා විසාර ගාලක් වගේ. නලාගාරං කුංජරෝ මේ නලාගාරයක් දැකප ඇතා එක එක බට ගහ ගලවනගේ එක ආස්වාසයයි දවසකට. අනිත් දවසේ දෙකයි, අනිත් දවසේ තුනයි, අනිත් දවසේ හතරයි කියලා. එක ආස්වාසයක් එක ප්‍රස්වාසයක් අනිත් දවසේ ආස්වාස ප්‍රස්වාස දෙකක් කියලා මේ විදිහට අල්ලන්න පටන් ගත්තොත් මේ ගමන්ට බාධා කරන්න පුළුවන් කිසිම දෙවියෙක්, බ්‍රහ්මෙක්, දේවදත්තෙක්, මාරෙක් මොක්කෙක්වත්ම නැහැ. Tamange තකතිරුකම විතරයි තියෙන්නේ. ඒක තමයි තකතිරුකම කියලා කියන්නේ. ඒක නිසා අපිට සටන් මේ මේ මොකද්ද කියන්නේ? යුද ප්‍රකාශ කරන්න වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර මනුස්සයත් එක්කවත්, අන්‍යාගමික කෙනෙක් එක්කවත්, අතීතයත් එක්කවත්, අනාගතයත් එක්ක නෙවෙයි, තකතිරුකමත් එක්ක. එයාට කියන්නේ ඔබ යහමින් වැංජ බියංකමක් නැහැ. මම නටන කකුලේ ගෙජ්ජි කපනවා වගේ ඔබ එක එක ගෙජ්ජිය කපනවා. කරන්න පටන් අරගත්තොත් අපිට ලොකු අභියෝගයක් එනවා. බැරිද කියලා බලන්න කොච්චර දුකටද. ඉතින් ඒක නෙමෙයි හැබැයි මේ ගාථාවේ තේරුම. ගාථාවේ තේරුම ඔතෙන් ගියාට පස්සේ සෙල්ලම වැටේ. මොකද්ද? අපි යම් දවසක මෙහෙම කළේලා ආනාපානිය විනාඩි 5ක් පවත්වන්න පුළුවන් තත්ත්වයට ආවා කියන්නේ. 10ක් පවත්වන්න පුළුවන් තත්ත්වයට කියන්නේ ඒ කියන්නේ එක දිගට නෙවෙයි වරින් වර බාධා සහිතව පවත්වනකොට අපිට තේරෙනවා මේ යොදන කාලයට හා සමාන අපි යම් ප්‍රමාණික ශිල්ප ඥානයක් ලබනවා. ක්‍රමසාවිදි ඥානයක් ලබනවා. ඉතාමත්ම පීඩාකාරී වේගයක් තියෙන මුලදී. පේන් පුලිස්ලෝ. පටන් ගන්නකොට ඉතාමත්ම මන්දෝත්සාහය කරන වේගයක් තියෙන නමුත් අල්ලනවා. අල්ලන්න ගියාට පස්සේ යම් දවසක අපට එනවා අදිෂ්ඨාන කරන්න පුළුවන් මම දැන් ආනාපාන විනාඩි 5ක් හිටියා මට අනේ මන් දීපු දාන සත්තනක් මම මේ රකින්න සීලයේ සත්තනක් මම මේ කරන වතපිළිවෙත කැපවීම සත්තනක් අනේ මගේ හිත විනාඩි 6ක් පවතිවා 7ක් පවතිවා 8ක් පවතිවා කියලා හොඳට සක්මන් කළා හොඳට වාඩි වෙලා ඇවිලා ආනාපානෙ පවත්තන්න කියොත් අර යොදපු ක්‍රම සහ විදි අමතරව අදිෂ්ඨාන ශක්තිය නිසා සමහරට විනාඩි 10 15 සතියේ ඉන්න පුළුවන් වෙනවා මුලින් අපි අර කිව්වට දුවනාස්සෙක් උඩ අලුපුල් ගිරියක් තැම්පත් කරන්න වගේ කියලා මේ ප්‍රයත්නයේ විතර වටන දෙයක් ලෝකේ නැහැ. අනේ ප්‍රයත්න කරන කෙනා එහෙම ආවට පස්සේ ඒ පුද්ගලයා හිටපු විනාඩි 15ක් නිකන් ආදර්ශයක් මම කියන්නේ දසනයක් ඉන්න පුළුවන් තත්ත්වයක් ආවයි කියලා. ඒ தත්ත්වය ආවට පස්සේ ඒ විනාඩි 15 යන වෙලාවේ අතරමැද තද්ද බල රාග හිතවිල්ලක් ඇවිල්ලා අපේ තු විනාඩි 3න් 4න් හිත කැඩලා ගියා. ගණ්ඩම බෑ. ආය මූල කර්මත්තට ගණ්ඩම බෑ. ගොජ්ජ දාන රාගයක් ඇවිල්ලා සැලෙනවා. කාමයෙන් තමයි පෙලෙනවා. වැගිරෙනවා. ආනේ தත්ත්වයට ආවට පස්සේ පුදුමාකාර පශ්චාත්තාපයක් වෙනවා. අනේ ඊයේ කොච්චර හොඳට භාවනා කරපු මටද මේ රාගයක් ආවේ, මේ ද්වේෂයක් ආවේ, මේ නිදිමතක් ආවේ කියලා අර සතිය කැඩීම පිළිබඳ විශාල පශ්චාත්තාවයක් එනවා. කොච්චර ආයාසයෙන් කරගෙන ආවත් මේක මේ කැඩුනා නේද කියලා. ඉතින් ඒ පුද්ගලයා ඒ සතිය කැඩීම පිළිබඳ පශ්චාත්තාප වෙනවයි කියලා කියන්නේ නැවත වෙනම නීවරණයක් හඳුන්වා දීමක් කියන එක එයාට ඒ වෙලාවේදී වැටහෙන්නේ නැහැ. සතිය ගන්න එක නරක දෙයක් වෙන්න පුළුවන්. හේතුව හෝ අහේතුවක් ඇතුව. නමුත් ඒ කැඩිච්ච සතිය පිළිබඳව පශ්චාත්තාප වෙනවයි කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච වලට අමතරව විචිකිච්ඡා නම් වූ නීවරණය බලෙන් දාගන්න. මේකට බේත්. ඒ නිසා සතිය ආයාසයෙන් කළ විනාඩි 10 15ක් ගන්න ගියත් සතිය කැඩුනට ඒ විසයෙහි නොසලෙන ඒ විසයෙහි පශ්චාත්තාප නොවන බව කියලා කියන්නේ සතිය පිහිටවන්න උත්සාහ කරන්නේ නැති කෙනෙකුට කවදා හීනකින්වත් හිතා ගන්න පුළුවන් උපදේශයක් නෙවෙයි. සතිය පිහිටවන්න කියලා පරදින කෙනාට අදාළ පාඩම පාඩමකුත් නෙවෙයි. සතිය පිහිටවන්න කියලා හරියන කෙනාට අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙන පාඩම. මොකද අපි සතියෙන් ඉන්නකොට හොඳටම තේරෙනවා සතිය නැති බව. මගේ භාෂාවෙන් මම කියන්නේ සතියට අසතිය වැටෙනවා. සතියට අසතිය වැටෙනට අනිවාර්යයෙන්ම පශ්චාත්තාප විය යුතුයි කියලයි සදාචාරාත්මක කට්ටිය හිතන්නේ. නමුත් මේ පශ්චාත්තාපය කියන්නේ නීවරණයක් ඒ නිසා සතියෙන් ඉන්න උත්සාහ කරලත් හරියන්නේ නැති වෙලාවේ සතිය කැඩුනා කියලා පශ්චාත්තාප නොවෙනවා නම් ඔකට තමයි කියන්නේ සති බලය කියලා බලවත් සතිය. ඒ නිසායි දරුවචනාංශ මෙතන සඳහන් කරන්නේ අතීතය අනාගතය අනුව හිත දුවන්නේත් නැහැ වර්තමානයේ ඇලී ගන්නෑ. මට සතිය පැවතිය යුතුයමයි නොකැඩිය යුතුයි මේක මගේ සතිය. මේ කොහොමද කැඩෙන්නේ කියලා එහෙම ඇලි ගැනීමක් නැහැ. මජ්ජේ මන්තාන ලිප්පති. සත්‍යපවත්තන්න කොච්චරද උත්සාහ කරාට කවදාකවත් කැඩුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ. දිගටම තිබුණයි කියලා සතුට වෙන්නේ නැහැ. අන්න ඔතන උපේක්ෂාව කියන්නේ මේ අතීත අනාගතයේ දෙක දුරස් කර ගැනීම සඳහා වාංගු කරගන්න මැදට අඩේට ගත්ත මේ සතිය ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිසක් ඒක ආඩම්බරයට ගන්නෙත් නෑ පශ්චාත්තාපයට ගන්නෙත් නෑ මේක අමාරුයි මේක තමයි අත්‍තර මේ මේ මේ සූත්‍රයේ තියෙන ගැඹුර. ඉතින් ගැඹුර කියන වචනේ මට පාවිච්චි කරන්න වෙනවා. ඒක හරි ලස්සනයි මට. මේක අහගෙන ඉන්නකොට බලනකොට මේ බුදුහාමුදුරුවෝ මේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා මෙවැනි ගැඹුරු ධර්ම කියලා ආකාශයෙන් හරි කමන්නේ අපි ළඟට ඇවිල්ලා තියෙන ආපු ගමන දිහා බලනකොට අපි කොච්චර වාසනාවන්තද අඩු ගානේ සුත්තමේ වශයෙන් හෝ මේකට එළඹ වාසය කරා. අපිට මේක වැටහෙනවා නම් චින්තාමේ වශයෙන් අපි කොච්චරක් තව ඉස්සරහට කවදා හෝ හොඳට සතිය පාවිච්චි කරන යන ගමන් සතිය කැඩුනට පස්සේ පශ්චාත්තාප නොවි ඉඳලා දැනගන්න පුළුවන් වුණොත් අපි අත්‍යන්ත බුද්ධ පුත්‍රය බවටපත් වෙනවා. බුදුහාමසික අවුරස පුත්‍ර අවුරස දොහිත්‍ර බවටපත් වෙනවා. බුදුජානනාංශ කියන්නේ මේක උපකරණයක් පමණයි සත්‍ය කියන්නේ ඒකත් කැඩෙන සුළුයි ඒකත් අනිත්‍යයි ඒකත් දුක්ඛ ධර්මයක්. එහිවත් වේවා කියන හැඟීමක් එපා. නොවේවා කියන හැඟීමකුත් එපා. මේ ඇති වෙන මැද බැඳිච්ච සතියක් විෂයෙහි ඇලෙන්නේ නැහැ කියන එක තමයි මම හිතන්නේ යෝගාවචරයන් තියෙන ප්‍රධානම ප්‍රශ්න. යෝගාවචරය හිතන්නේ මේ සතිය Tamange බුද්ධයට සින්න වෙලා තියෙනවා. ඇති කරගත්තට පස්සේ කවදාකවත් නොකඩිය යුතුයි සතිය අනිත්‍ය නෙවෙයි සතිය දුක්ඛ ධර්මයක් නෙවෙයි කියලා හැම වෙලාවෙම මේකට එක විදිහකට අටුවාචාරින් වහන්සේලා වග කියන්න ඕනේ මොකද සතිය කියලා කියන්නේ සෝබන චෛසිකයක් කියලා අඳුනලා දෙනවා. ඒ නිසා මේ සෝබන දේ නැති වෙන එක වෙන්න බෑ කියලා හිතනවා. ඒක කවුරුත් හරි නමු සරුවචනාසිකේ තියෙන තහදී ගුණය කියලා කියන්නේ. එහෙව් ගුණය තමයි මෙච්චර ආයාසින් උපයාගත්ත සතිය කැඩුනත් නෙවෙයි පච්චත්තාව. නිසා උබෝවන්තෝ අන්තේ විදිත්වාන අන්ත දෙක දැනගෙන අතීත අනාගත කියන දෙක දැනගෙන මජ්ජේමන්තාන ලිප්පති. මැදනම් වූ වර්තමානයේ läග ගන්නේ. එහි වාසය කරාට läග ගන්න නැති ගතියෙන් තමයි හිත සුන්දර කරගන්නේ. නැත්නම් ඒකත් හිත පශ්චාත්තාප වීමට කාරණාවක් වෙනවා. ඔය සංයුත්ත නිකාය පොත පිළිනොට මට හම්බුණා ඒක දේවතාවෙක් ඇවිල්ලා අහනවා <coughs> ස්වාමීන් වහන්සේ මෙච්චර පංචකාම සම්පත්තිය පිළිබඳව සැරසී පැහැදී සිටින මේ නගර වාසීන් පුරවාසීන්ගේ ජීවන රටාවත් එක්ක බලන කිසිම සැප පහසුකමක් නැති අරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකාන් මෙච්චර ප්‍රසන්න හැඟීමෙන් ගත කරන්නේ කොහොමද කියලා. අරගොල්ල ගාව තමයි සුඛෝභෝගී දේවල් තියෙන්නේ. නමුත් ඒ ඇත්තෝ සමහරට නිවාඩු දාලා කැලේට එනවා. ඒ මොකද කැලේ ලස්සන හින්දා. මොකද මේ කියලා. ඒකෝට සරුවචන වහන්සේ සඳහන් කරනවා ඒ මේ අරණ්‍ය ජීවත් වෙනවා කියන්නේ නැත්නම් අරණ්‍ය වාසයට පැමිණෙනවා කියලා කියන්නේ අතීතං නාන් වාගමෙය නප්පටි කංකේ අනාගතං ඒ කැලේ ජීවත් වෙන කට්ටියගේ තියෙන ස්වභාවය තමයි අතීතය අනුව පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ වගේම නප්පටිකංකේ අනාගතම් පටිකංකණයකුත් ඇත්තේ නැහැ අනාගතෙමට ඉක්මනට සෝවාන් වෙන්න වේවා රහත් වෙන්න වේවා නැත්නම් මම ජනප්‍රිය කෙනෙක් වේවා ඒ කියන ගිහි ආකල්ප නැති කෙනෙක් නෑ නමුත් ආදර්ශ චරිතය කියලා කියන්නේ අරණ්‍ය වාසී වෙනවා කියලා කියන්නේ අතීතං නාන් වාගම්මේය නප්පටිකංකේ අනාගතං අත අනාගතය ඇත්තෙත් නෑ යදතීතං පහීනන්තං ඒත් දන්නවා යම් අතීතයක් තිබුණා නම් ඒක පළච්චාවයි ගියා. ගිය දෙයක් අපටිකං අපටිකංචං අනාගතං. අපත්තංචන්ත අපත්තංච අනාගතං අනාගතතාව ප්‍රමිල්ලත් නැහැ. පච්චුප්පන්නේච යෝධම්මං තත්ත තත්ත විපස්සති. එන එන අරමුණ එතන එතන එතන විපස්සනා කරනවා අසංහිරං අසංකුප්පං සංවිත්වා මනුබුහේ ඒක දැනගෙන ඒවත් එක්ක ඒ එහෙම ඇතිවෙච්ච මධ්‍යස්ථ தત્ත්වය පිළිබඳව ඇදෙන්නෙත් නැහැ. මට සතිය 100 100ක් පවතිවා කියලා එහෙම එක්කොත් නැහැ. නැතුණා කියලා කැපේ කිපෙන්නෙත් නැහැ. ඒ නිසා එයාගේ හිත සුන්දරම තමයි. කිසියම් තැනක බරු එල්ලුවා වගේ ගතියක් ආතතිය එන්න විදියක් නැහැ. ඒක නිසා එවැනි කෙනෙක් ලස්සනයි ඒක නිසා අතීතං නානුසෝ චෙය්‍ය නප්පටිකංකේ නප්පජප්පංති අනාගත අතීතය පිළිබඳ ශෝක කරන්නෙත් නැහැ අනාගතය පිළිබඳ ආකාංකන කියන ආසාවක් ඇති කරන්නෙත් නැහැ පච්චුප්පන්තේන යාපෙන්ති පච්චුප්පන්නේන යාපෙන්ති පච්චුප්පන්නේ යැපෙනවා යැපෙන කියන්නේ 100 100ක්ම පච්චුප්පන්නේ ඉන්නවා කියන එක නෙවෙයි යන්න යැපෙන්න ධර්මයට පච්චුප්පන්නයක් තියෙන ඕනේ වෙලාවට සතිය පිටවන්න පුළුවන් ගතියක් තියෙනවා උදේ පටන් ගත්තා හැන්ද වෙනකම් පවතින සතියක් කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ සතිය බවත්තන්න යනකොට අනන්තවත් අතීත කර්ම නිසා බලක්කන්න බැරුව මේකට රාගෙ මතුවෙනවා. ද්වේෂෙ මතුවෙනවා, මෝහෙ මතුවෙනවා. ඒක පිළිබඳව යැපෙන මට්ටමේ විතරයි මට ඕන කරන්නේ සුඛෝපභෝගී සතියක් ඕන කරන්නේ නැහැ කියලා මේවා වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් සතිය කැඩෙන දෙයක් චේතනාපූර්වකව කරන්න. සතිය කැඩෙන දෙයක් පිළිබඳව කුසල ඡන්දයක් නැහැ. පුළුවන් තරම් වර්තමානයේ පවත්තන්න හදනවා. ඒකට පෙර කළ අකුසල කර්ම නිසා හෝ අනුන්ගේ ප්‍රයෝග නිසා හෝ සතිය කැඩුනට ඒක පිළිබඳ පශ්චාත්තාප වෙන්නේ නැහැ. නිසා ලස්සන වචනයක් පාවිච්චි කරන්නේ පච්චුප්පන්නේන යාපෙන්ති. වර්තමානයේම යැපෙන්න බලන්න පුළුවන්. යැපෙනවා කියලා කියන්නේ යාන්තමට ඔලුව උසගෙන ජීවත් වෙනවා. තේන වන්නේන පසීදු. අන්න එහෙම කෙනාගේ මුඛ වර්ණය හරි ප්‍රසින්න ප්‍රසන්නයි. කෙනා කිසි කෙනෙක් එක්ක රොස්පරොස් කරන්නේ ඒ නිසා මේ වගේ පිරිසකට ඉතාම වැදගත් මේ සතිය ඇති කරන හැටිවත් සතිය කියන්නේ මොකක්ද කියන එකවත් හඳුන්ලා දෙන එක නෙමෙයි ඒකත් වැදගත් නමුත් වැදගත් වෙන්නේ මේ ඇති වෙච්ච සතිය බූදලයට සින්න කරගන්න යන්න එපා මේ සතිය මගේ කියා ගන්න යන්න එපා මේ සතිය මම කියා ගන්න යන්න එපා මේ සතිය ආත්මය කරගන්න යන්න එපා සතියේ තියෙන යැපෙන්න ඕන ඕන වෙලාවක කනකොට බොනකොට යනකොට එනකොට වැසිලි කරනකොට කැසිලි කරනකොට මල පූජා කරනකොට කරනකොට සතිය පිහිටව ගන්න පුළුවන් ගතිය ඇති වෙන්නේ ඒ ක්‍රම වේදේ දැනගන්න. ඊට පස්සේ ඒක කැඩෙන අවස්ථා ලක්ෂයක් එනවා. මේ සතියත් අනිත්‍යයි. සතියත් දුක පිණිස පිටිනවා. සතියත් අනාත්මයයි කියලා ගිය සතිය ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඊගාට සතිය ඇති කරගන්න පුළුවන් බව වළක්වන්න පුළුවන් ලෝකෙන්න වෙන නාත ලෝකට නාත කෙනෙක් ඇත්තෙත් නිසා මට තියෙන්නේ නැවතත් සතිය පිහිටවන එකයි කියලා බැලුවොත් අපිට පොඩි අර ඊයේ අපි ගත්ත අවස්ථාවක් මේ පවතින ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක් නම් ඇති වෙනවා බලන ඉන්නවා කියන්නේ ඇති වෙන එක ලෑස්තිලා ඉන්නවා කියන්නේ ඇති වෙන එකටම බලාගෙන ඉන්නවා කියන්නේ දුකට සාදර වෙනවා. මේකේ නැති වෙන පැත්ත බලනවායි කියලා කියන්නේ දුකේ නැතිවීම කියලා කියන්නේ තර්කානුකූලව සතක්. ඒක නිසා ඇති වෙන ඇති වෙන සතිය කැඩෙනවා කියන්නේ නැවත සතිය ඇති වෙනවා කියන එක වගේ වචනයක් මෙතන තියෙනවා. සතිය කැඩුනා කියලා කියන්නේ කැඩිච්ච බව දැනගන්නකොටම සතිය ආපහු එන්නේ හින්දා. ඒ තරමට ආපු කෙනාට ඒ නිසා මේ පුද්ගලයා කවදාකවත් සතිය කැඩුණා කියලා චෝදනා කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ මේ කැඩුණු සතිය ඒ බව දැනගන්නකොටම ආපහු එන ගතිය තමයි මම මෙතෙක් කල් කරපු ප්‍රයත්නයේ ප්‍රතිඵල. ඒක නිසා කියනවා මේ කියන විදිහට අපි ලාපන ලක්ෂණ කියන විදිහට සතිය පොලාපණින් නැති ගතිය ඇති කරගෙන අසම්මෝස රසය සම්මෝසාවක් නැතුව මේ වම මේ දකුණ මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය මේ පිම්බීම හැකිලිම කියලා හොඳට දැනගෙන ඒ වෙලාවේදී මතුවෙන අරමුණ විෂයාභිමුඛ බහ පච්චපට්ඨානා කියලා කියන්නේ ඉඳගෙන ඉනවනම් වම දකුණේ පිම්බීම හැකිලිම ආනාපානෙ සක්මන් කරනවනම් වම දකුණ නැත්තම් එසවීම තැබීම නැත්තම් එසවීම යන්නේ තැබීම නැත්තම් ඉදිරියට වැඩ කරන චේතනාපූර්වක යන වැඩි හොඳට විෂය දැනගන්න මේ මේ වෙලාවේ යන්නේ කියලා මෙන්න මේම දැනගන්න යන්න සත්‍ය පුරුදු කරන්න ආසන්න කාරණා මොකක්ද කියලා ඇහුවොත් ඒකට කියන්නේ ලක්කන රස පච්චපන්න පදට්ඨානය කියලා. ඒ පදනම් වෙලා තියෙන මොකෙන්ද බැලුවොත් කියනවා චිර සංඥා පදට්ඨානා කියලා. කරන දේ, එළඹිච්ච දේ නම කියලා මෙනෙහි කිරීමෙන් සංඥා විස්තර කිරීමෙන් සතිය තහවුරු වෙනවා. දෙකක් කියලා දෙවෙනි එක කතා කළා තියෙනවා අටුවාචාර්ය වහන්සේලා කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨානා. කලින් කලින් තමන් කාය ආදී සතර සතිපට්ඨාන කරන් සතිපට්ඨාන භාවනා කළ වරදපු ටික තමයි වැරදිච්ච ටික තමයි අද සතිය මේ විදිහට පිළිටවන්න අපිට උදව් වෙන්නේ. ඒ නිසා කවදාකවත් අනුන්ගේ වැරදි වලින් තමන්ගේ සතිය පිළිටන්න බෑ. තමන් කොච්චර සතිමත් වුණත් තමන්ට බුදුලේ වශයෙන් දරුවෙකුට හෝ අම්මට තාත්තට හෝ දෙන්න බෑ. කාගවත් දෙයක් ආශිර්වාදකින් ගන්න බෑ. සතිය කරන් තියෙන එකම ක්‍රමයයි වරද්ද වරද්ද හදන එක. නිසා මේ වරද්ද වරද්ද හදන කෙනාටවත් වඳින්න වටිනවා. ඒ ගන්න ප්‍රයත්න නිසා. ඒ නිසා සතිපට්ඨානෙ පිහිටවන්න යන්න නම් අපිට තේරුම් ගන්න සංසාරයෙන් ගොඩ වෙන්න මෙච්චරමයි තියෙන්නේ කවවද හරි පටන් ගන්න. පටන් ගන්න වෙලාවේදී තාමත්ම පීඩාකාරී විදියට මන්ද වේගයක් තියෙන්නේ. නමුත් මේ වේගය කස කැවුනට පස්සේ තේනවා අර මන්ද වේගය ඇති වෙන්න ගත්ත ප්‍රයත්න කොච්චර සුන්දරද කියලා, කොච්චර ශ්‍රේෂ්ඨද කියලා, කොච්චර ආගමිකද කියලා, කොච්චර ධාර්මිකද කියලා. ඉතින් ඒක අපි හැම කෙනෙකුටම තම තමන්ගේ වගකීම් බාර දෙන්නේ. කිසියම් කෙනෙකුට කියන්න බෑ ඕගොල්ලෝ පැත්තකට ලයින්ට මම ඕගොල්ලෝ විනේ සතිපට්ඨානේ වඩන්නම් ඒකලා දෙන්නම් කියලා. එහෙම පුළුවන් නම් සරුවචනාංශේ රාහුල කුමාරයාට අනන්ත දෙන්න තිබුණා. නමුත් රාහුල කුමාරයා අවුරුදු 7 දී තොලේ කිරිකට කටේ කිරිසොඳ යන්න ඉස්සලා ගෙනිච්චට 21 වෙනකම් අවුරුදු 15ක් සරුවචන උදෙත් බණ කිව්වා හැන්දෑවෙත් බණ කිව්වා. උදෙත් බණ කිව්වා හැන්දෑවෙත් බණ කිව්වා. රාහුල කුමාරට රාහුල කුමාරයාගේ ප්‍රඥාව දන්නවා. යසෝදරාව කියන්නේ මේ යුද්ධ කරලා දිනාගත්ත රජිනේ. ඒත් බැරි වුණා ਸਰුවචනාංශක නිවන් දකන්න එයාට එයාගේ භාවනාව කරන්න ඕනේ. ਸਰුවචන හිටපු පියාණ සුද්ධෝදන රජුණන් දෙන්න කොච්චර දෝණකම තිබුණා දෙන්න බෑ. සුද්ධෝදන රජුණන්ගේ භාවනාව සුද්ධෝදන රජුණන් භාවනා කරන්න සිද්ධ වුණා. ඒ නිසා අපිට කවදාකවත් මේ વિશે බෙදා හදා ගන්න දෙයක් නැහැ. බෙදා හදා ගන්න තියෙන්නේ මේකේ ක්‍රමවේදී. ඒ ක්‍රමවේදය තමයි ਸਰුවචනසික අපි ධර්මයේ කියලා කියන්නේ. ඒකේ ප්‍රතිබිම්බය තමයි ਸਰුවචනාංශික. එනිසා අපි යම් දවසක මේ සතිපට්ඨානෙ දැක්කා නම් සතිපට්ඨානේ බුද්ධ විඳන ගුණ ධර්මයේ දැක්කා කියලා. ධර්මයේ දැක්කා නම් ඔන්න බුදුන් දකින්න. යම් වෙලාවක අපිට මේ ආස්වාස වේලාදී ආස්වාස ප්‍රස්වාස වේලාදී ප්‍රස්වාස වශයෙන් මේ දේ දැනගෙන ඒ අතරමැද එන සතියටත් කැඩුනා කියලා නොසැලී ඉන්නකොට තේනවා අනේ බුදුහාමුදුරන්ගේ తాදී ගුණය. මේකට කියන්නේ එහෙව්කම කිය. අපි තථාගත කියලා කියනවා ඒ තාදී ගුණයට සැපත් වූ උතුමාණන් වහන්සේ අපට මේ සැලෙන ගුණයේ මැද තාදී ගුණය ඇති කරන්නේ අතීතෙමුත් නෙමේ අනාගතෙමුත් නෙමේ මතක තියන්න පච්චුප්පන්නේන්වත් නෙමේ අසතියෙන් නෙවෙයි සතියෙමුත් නෙමේ සතියෙත් සැලෙන බවට නොසලී සිටීමෙන් තමයි කරන්න තියෙන්නේ අන්න ඒ විදිහට ගියොත් මේකට තමයි අභිඤ්ඤයයන් අභිඥාතං කියලා පිරිසිඳ දත යුත්තේ පිරිසිඳ දකින්නවා පරිඤ්ඤයයන් පරිඥාතං විශිෂ්ට ඥාණයෙන් දසිත විශිෂ්ට ඥාණයෙන් දකිනවා පිරිසිදු දසිත පිරිසිදු දකිනවා මේ විදිහට අභිඤ්ඤයං අභිජානං අභිජානන්තෝ පරිඤ්ඤයං පරිජානන්තෝ දික්ඛේව ධම්මේ දුක්ඛසන්ත කරෝ හෝති මේ විදිහට කරනකොට යම් චිත්තක්ෂණයක අපි සතිය පිහිටියනම් ඒ චිත්තක්ෂණිය අතීතනාගත නැති බව සත්තන රාග ද්වේෂ මොහ නැත්තම් මේක තමයි අච්ඡක්ක නිබුතිය කියන්නේ මේක දිගට පවත්නකොට කවදාකෝ අපිට මේ සම්මුති වශයෙන් දක්වන නිබ්බුතියට යන්න පුළුවන් මෙතනදී ඇති කරන්නේ මට මේක කළ හැකි කියන සංඥාව ඇති කරලා දෙන එක විතරයි. ඊට පස්සේ එක එක්කනාගේ වගකීමක් බාටපත් වෙනවා. එක එක්කනාගේ ක්‍රමසා විදි ශිල්පීය ඥාන මේකට උදව් කරනවා. ඒ නිසා මේ කාලමානී දිගේ මේ දෙවනි ස්වාමීන් වහන්සේ දක්වපු දේ අපි මේ කරගෙන යන භාවනාවට යම් ප්‍රමාණයකින් වෙන පැතිකඩක් පෙන්ලා දීලා කියනවා. ඒ නිසා භාවනා කරගෙන යන ඇත්තු මේකත් තම තමන්ගේ භාවනා ජීවිත සම්බන්ධ කරගෙන වෙහෙස වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව තව ඉදිරියට පුළුවන් තරම් අඛණ්ඩ සත්‍යයක් පවත්ලා අඛණ්ඩ සත්‍ය උනත් කැඩිලා ගියා කියලා පශ්චාත්තාප වෙනතු නැවත හදාගන්න පුළුවන් කුසලතාවයේ සතිය කැඩීමෙන් නැති වෙන්නේ ඒක අපිලා අපි ගෙනාවු භව්‍ය සම්පත්තිය අන්නේ සම්පත්තියේ සරණයි මටම මගේම පිහිටයි සතියේ පිහිටයි කියලා ගියොත් අපිට මේ dittu dæmiyema ditta dhamma වශයෙන්ම දකින්න පුළුවන් නිවන නහයට දකින්න පුළුවන් නිවන දැක ගන්න පුළුවන් වෙනවා ඒක දැක ගන්න මේ ධර්ම කොටසක් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසට නියමිත ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීළු දිනාටම සනසි මුදා වේවා කියන මම ප්‍රාර්ථනා. දැන් අපි මෙතනින් සාකච්ඡා ධර්ම දේශනා සැසිවාරය સમાප්ත කරනවා සීළු දිනාටම සනසි මුදා වේවා. ඕකාසවන්තානි සුවපත් වෙත්වා සාසාදු අනුමෝදාමි මයි හං දාතබ්බං කියන සාසාදු අනුමෝදාමි කමාන් කමිතබ්බං සුඛී හොමි Sukiva. Seu pai.